නමෝ තස්ස යථාභූත දර්ශනය කියලා. ඉතින් එතෙන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා දකින්න මෙන්න මෙතනයි තැන මෙතෙන්ට යන්න ඕනේ කියලා දැනගෙන පිටු කරන්න ඕනේ. ඉතින් කරන එක ගැන අපිට උනතන අහගන්න ඉඩ අවස්ථාවක් දෙන හින්දා අර අවශ්‍ය තැන පැහැදිලි කරගන්න ටිකක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා අදහසක් තිබුණා. ඒ හොඳයි නේද? මොකද දැන් අපි උදේ කතා කරපු ටිකක් පොඩ්ඩක් මතක් කරගන්න. අපි කියුවා දැන් අර පුරාණ කර්මෙන් අපිට හම් වෙච්ච ටික හම් වෙච්ච තැන සීමා නොකරනද මනසක් හම් වෙන තැන කියලා. එතකොට දැන් සීමා නොකරනද මනසක් හම් වෙනවා කියන මේ තැන අපේ ජීවිතේ තීරණාත්මක තැනක්. මේක මට්ටමක් හම් වෙනකොට සිහි කරගන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයෙන් මෙහෙම හම් වෙනතනක තියෙන ඇත්ත මොකද්ද කියලා අපේ ඔළුවට හම් වෙලා කවදාවත් නැතිනම් ඒ ටික සිහි වෙන්නේ නැහැ. එතකොට තියෙන්නේ අනිත් පැත්ත ආශ්‍රව පැත්ත මේ දෙවෙනි දේ අරගෙන හිතපු කියපු ක්‍රම තමයි අපිට තියෙන්නේ. එතකොට ඔන්න කෙලින්ම කෙලෙස් ඇති වෙලා අකුසල කියනවා කියන එක වෙනවා. එතකොට අපි අනිවාර්යමයි නිවන් දකින්න කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මේ ගමන නවත්තන මේ ආශ්‍රව නතර කරන්න සම්මා දිට්ඨිය කියන එක කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණයෙන් මේ ඉදිරියෙන් හාපිට සීමා නොකරලද මනසක් හම් වෙන තැනක පවතින ධර්මතාවයකේ ඇත්ත මොකද්ද කියන එක දැනගෙන ඉඳීම අවශ්‍යයි. එතකොටයි මොකද අපි නොදන්නා දේවල් එන්න විදිහක් නැහැ. දැන් මෙහෙම සීමා නොකරන ලද මනස මෙහෙම පෙනෙනකොට අපිට කවදාවත් පෙනෙන දේ ආරම්භය බලන්න සිහි වෙන ඇත්ත උගන්නන හිතට කවුරුත් දීලා නැත්නම් දන්න හොරු පුරුදු පැත්තම විතරක්ම එනවා කියන පුදුමයක් නෙමෙයි නේද? ඒකයි මේ අපේ ජීවිතේ වල තියෙන්නේ. ඉතින් මේක දෙමන් සම්දී. මෙතන තමයි ජීවිතයේ සසර දුක අවසන් කරලා මේ ටික ජීවිත දුක නිල සතර දුක අවසන් කරනවාද කියන කාරණාව හෝ අදජ්ජරා මරණ දුක නිල සතර මතුවට දුකට යනවාද කියන කාරණාව කියන හැමල තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හය හරහා එතකොට අපිට අනිවාර්යයෙන්ම මේ ස්පර්ශ ආයතන හයේ ලෝකී කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය හම්බ වෙනකොට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න නොවනක් නැතුව ආශ්‍රය දෙනවා. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියන අදහස් යදිලා ඒ අදහස් වලින් මේව අසුරු කරලා රූපාදී නිමිති අසුරු කරන කොට තමයි ලෝකය හැදිලා තියෙන්නේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ ඊට පස්සේ ඒ ලෝකයේ කියන දේවල් වලින් දුක් විඳින්න සැප විඳින්න ඉඳලා ඒ රූප කියන දේවල් වල දුකට එතකොට තියෙන කෙලෙස් වලටම ආපහු මේ වගේ ස්පර්ශ ආයතන ටිකක් හදාගන්නවා. ආයෙ සීමා නොකරන මනසක් කෙනකොට ආයෙ සද්ධර්ම ශ්‍රවණය කල්යනා මිත්‍ර තුලින් අත්‍යවමක් ලැබෙන්නේ ආයෙ අර පාරම පොඩි පාරම යනවා. ඉතින් ඔය ගතිය නතර කරගන්න තියෙන තමයි ඉඳ තමයි මේ සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනය කියලා කිව්වේ මේ අපේ ස්පර්ශ ආයතන හයේ තියෙන ඇත්ත ඇති ඇති වෙන්න නුවණ දෙන ඕගලන්ට වැරදි ආශ්‍රව මනස යෙදෙන්නේ නැති වෙන විදිහට ආශ්‍රව යෙදෙන්නේ නැති කෙලෙස් යෙදෙන්නේ නැති වෙන විදිහට අර ඇත්ත දකින සිහිනුවන උපදන්න. ඉතින් ඒ දැනගත්ත ටික ඇසි ඉදිරියට එන අරමුණ අරමුණ කෙනකොට දැනගත්ත ටික ඉදිරිපත් කර වෙන විදිහට හදන එකට තමයි ඕගලන්ට භවනා කරනවා කියලා කියන්නේ. සතර සතිපට්ඨානේ සතර සම්‍යක්ත ධාන විදියේ වඩනකොට සතර ඉද්ධිපද කියලා කියන්නේ මේක සතර සතිපට්ඨාන තදස්සන ප්‍රධාන වේලින් කැමැත්තෙන් වඩන දවසක් වෙනවා. දැන් අත හරි අපහසු වෙන කරන්නේ හරිම කැමැත්ත. කෙනෙකුට මේක කරගන්න ඕන කියලා හිත දෙති වෙන දවසක්. කෙනෙකුට නෑ මට කොහොම හරි කරන්න ඕන කියලා උත්සාහය වෙන දවසක්. කෙනෙකුට මේ මේක සඳහා විමන්තරම් බලවත් වෙන දවසක් එනවා. කට්ටු කම්මිත කුසල ඡන්දය කියලා කියන්නේ ඒ කියන්නේ කවුරුව කියන්නේ එයාට ඒක නොකර ඉන්න බෑ. හිත හරිය සතුටින් හැම වෙලාවෙම ඒක යෙදෙන්නම පුළුවන් වගේ මනසට දියුණු වෙනවා. ඔය තමයි යොදපාද කියලා කියන්නේ. මොකද එර්දි යන්තාක් එර්දියක් කෙනෙක් ලෝක ලබනවා නම් ඒ එර්දියට මුල තමයි ඔය වගේ Taman කැමැත්තෙන් දහම වලපු කෙනා දැන. එර්දියට පාදක වෙන මුල් වෙන හින්දා ඡන්ද චිත්ත විවිධ විමර්ශන කරනකොට එර්දිපාද කියනවා. ඒ ටික කරනකොට වෙන්නේ මොකද්ද? සද්ධා, සති, විරි, සමාධි, ප්‍රඥා කියන ටික ඉන්ද්‍රිය වෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ අරමුණක් ගන්නකොට අන්න සීමා නොකරනද මනස යනකොට ඕගලන්ට ඉබේම තියෙන ධර්මයේ පැත්තෙමයි. දැන් අද කියන්නේ නීවරණ කියලා. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානයි. අරමුණක් ගන්නකොට අද ප්‍රධානම තියෙන ඕගලන්ට නීවරණ. අර ඡන්දසිත වීර්ය විමර්ශන කියන මට්ටමට වඩනකොට වෙන්නේ අරමුණ ගන්නකොට ශ්‍රද්ධාව සීය විරිය සමාධි ප්‍රඥා කියන ධර්මතා පහ තමයි යන්නේ ප්‍රධානම තියෙන්නේ. කෙනෙකුටම සංගාලා මේ ධර්මයේ පැත්ත තමයි සිහි වෙන්නේ. ඇහෙනකොටම ධර්මයේ පැත්ත තමයි සිහි වෙන්නේ බින්න. ඉන්ද්‍රිය වෙලා. ඉන්ද්‍රිය වදිනවා කියන්නේ ඒක. එතකොට අර පැත්ත අම්මා තාත්තා දුවා පුතා කියන මේ ආශ්‍රව ගිය වෙනවා. ඒව එන්නේ. ඒ නිසා ඒ අදහස් වලින් ලෝකෙ බලන්නේ. එතකොට ඒ නිසා එන දුක් දුන්නත් නැහැ. තවදුරටත් මේ විදිහට ඉන්ද්‍රිය මට්ටමේ තියෙනකොට තියෙනකොට මේක ඉන්ද්‍රිය මුත්තටම බලවත් වෙනවා. අනවිභව නට්ටේන බලන. ඒ කියන්නේ අශ්‍රද්ධාව කියන එකෙන් කවදාවත් යට කරන්න බැරි මට්ටමට බලවත්ම වෙනවා. ඒ කියන්නේ තියුණුව තමයි මේ අකුසල විතරක මාත්‍රයක එන්නේම නැහැ. කරනවා නෙමෙයි වෙන්නේ කියලා. එතකොට මේ සිහිය කියනක බලවත් වුණ පිටු වෙනවා. අසිහිය මේ සිහිය කම්පා කරන්න බැරි හින්දා අනම්බි භවනත්යෙන් බලන්න. එතකොට අසිහිය මේ සිහිය යට කරන්න බෑ අනුභවණය කරන්න බෑ. එතකොට කුසීතකම් මේ වීර්ය නැති කරන්න බෑ. විසුරුණුකම් මේ සමාධිය නැති කරන්න බෑ. දුක්ඛංච ගානත මේ ප්‍රඥාව නැති කරන්න බෑ කියලා මේක බලවත් වෙනවා. අන්න ඒ මට්ටමට බලවත් වුණාම තමයි අවබෝධයේ අංගයක් වෙන්නේ. ඈ අරිහත්යෙන් නැත්නම් සෝවාන් සකදාගාමී අනාගාමී යටතන සතර මඟඵල ඥානයන්ගේ අංගයක් වෙච්ච පොඥාංග සද්ධා සති මාති ප්‍රඥා කියන ධර්මතා බලවත් වුණාට පස්සේ පොඥාංග වෙනවා. සති සම්මුතියගේ ධම්මයේ සම්මුතියගේ විදි පිටින් පස්සදකින් ඒ ධර්මතාව ටික තමයි තමන්ගේ වාසය. ඔන්න ඔය මට්ටමට පත්වනාට පස්සේ අන්න අර කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රේණිය මහරොටික පෙනෙන මට්ටමටම එනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පෙනෙනවා. සමාධිය. පෙනුනට පස්සේ ඒ පෙනීම මොන විදිහටවත් වෙනස් වෙන්නේ යමක් ගිනිගෙන ආවට පස්සේ ගින්න ආපහු පුංචෝ පැත්තට යන්නේ නැහැ. කලයකින් වතුරක් හැලුනහම හැලුණු වතුර ටික කලයට යන්නේ. ඒ වගේ යම් මාර්ග ඥානයකින් යම් ඇත්තක් දැක්කම කවදාවත්ම ඇස් ඉදිරියට දෙනකොට ඒ ඇත්ත මෙයාට පේනවා මිසක අනිත් පැත්ත හැරෙන්නේවත් නැහැ. හැරෙන්නේ. ඒ මම සම්දි ගමන ඉවරයි. එතකොට පුරාණ කර්මයට හටගත ගසරුක ගසරු ගහ කියන තැන. සීමා නොකරන ලද මාසේ ඇත්ත ඇති හැටි දැනීමෙන් දකිමින් ජීවත් වෙනවා මේ ධර්මයේ මේකෙන් දරනු තිබුණාට මෙතුණට නැති වෙන කියන දැනකින් ධර්මයෙන් දකින්න ජීවත් වෙනවා ඒ තුල ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් කියලා සිහි කරලා ඒ දිහා බලන බලන දුක් විඳින එක ඒ වෙන ඇති වෙන කෙලෙසයක් නෑ ඔතෙන්ට කියනවා සෝපුරිකේස නිපාන බුදුහමෝ දේශනා කර දිට්ඨනම් එහෙම Taman මැත්තේ කලියුක්තක් නෑ කලියුක්ත කලා කියලා සිංහනාද කරන්න පුළුවන් Taman දිහා බලන්න මොකද ඇස් හුලඟින් මහා පර්වතයක් හොලවන්න බෑ වගේ ඇස් ඉදිරි පිටට එන රූපෙන් එයාව හොලවන්න බෑ. කන ඉදිරි පිටට එන සංජයෙන් එයාව හොලවන්න බෑ. ඇලෙන්න ගැටෙන්නේ. මෙන්න රහත් වුණා කියලා කියවන මෙන්න කියලා බුදුම දොතුනා සංයුක්තිකය අඤ්ඤා සූත්‍රයේ විසූත්‍රවලදී. එතකොට උනේ මොකද උච්චාරණය? එතකොට ඔය ඇත්ත අපි දැන් දැනගන්න ඕනේ. දැනගන්න ඇත්ත දකින්න දැන ගමන් මාර්ගය අරගෙන සත්‍ය බෝධිපාක්ෂය කියලා කියන්නේ අනුපිළිවෙලින් තමයි මනස මොහොත කරන්නේ. එතකොට ආනාපාන සතිය බුදුගුණාසකේ අපි ඔය කරන ටික හතර සතිපට්ඨානටයි ඇති. අකුසල දුරවල කුසල කරන විදිහට මේ සතර සම්පත ධන වීර්ය සතර සතිපට්ඨාන වඩනවා කියන ටිකයි අපි භාවනා කරන ටිකේ තියෙන්නේ. ඔය කරනකොට හැමදාම මේ කහරය වුණා වගේ අමාරු නෑ. පහසු මට්ටමකට යන මට්ටමක් තියෙනවා. පහසුවෙන් හිත කැමැත්තෙන් රුචියෙන් නැවුම් බවට ජීවිතය උත්සාහයකින් කරන මට්ටමට එනකොට සතරේ විපාක ඊට පස්සේ අරමුණ ගන්න කුසල ධර්මයෝම ඉදිරිපත් වෙනවා. හිතන්න ඕනේ. දැන් අද අපි අකුසල ධර්මයක් එන්නේ නැහැ ඒක හොඳ නැහැ කියලා කුසල ධර්මයක් කරන්නේ. නෑ මෙයා අහිතට හැරෙනවා. සිහි වෙන්නේම කුසල ධර්මයක්. අකුසල ධර්ම වෙනවා. නමුත් අහිය යෙදෙනකොට අකුසල ධර්ම එන්න පුළුවන්. ඉන්ද්‍රිය වුණාට බලවත් වුණාට පස්සේ අසීයේ තිබුණේ. ඒක අනුභව කරනත් වෙන බලන් කියේ මෙයා බලවත් වෙන්න ඕන බලවත් වුණාම අසීයේ තිබෙන්නේ. එහෙම වුණාම බුද්ධාංග වෙන්නේ. බුද්ධාංගයක් වෙන්නේ ඒ මට්ටමේ තියෙදී මෙන්න මේ කියු දර්ශනේ දකින්න. එතන දර්ශනේ දකින්න බෑ. මගේ දර්ශනය ගැන දර්ශනේ කියුවම වෙනුත් නෙමෙයි. මේ ස්පර්ශ ආයතන හයි සීමා නොකරලා තමයි කම්පිටරක තියෙන ඇත්ත මම කියන්න. මොකද හැමදාම සීමා නොකරලා මනසක් හම්බුනහම ඔගේ ඇත්ත කියලා දෙන්න දන්නේ නැතුව ලෝකයයි කියලා දුන්න ටිකයි අපි ගාව ඉතර තියෙන්නේ. රූපේ කියයි ලස්සනයි කියයි හොඳයි කියයි මිනිස්සු කියයි සත්‍යෝ කියයි ලෝකියා කියලා දුන්න ටිකයි හැට පෙනෙනකොට අපි ගාව ඒ ටික තියෙන්නේ. ඒ අදහස් ටික ඔළුව පුරවගෙන ඒවෙන් බලන හින්දා මේ දුක් දුන්නත් ප්‍රශ්න වලට තියෙන්නේ. ඔක්කොම ටික තියෙන්නේ. පොඩිම ප්‍රශ්නයක් තියෙන මේක තේරුම් ගන්න. හරි. අපි ඒකෙදී කෝත තියෙනවා 28ක්. නමුත් මම පින්වතුන්ට ඉස්සෙල්ලා ඇහැකන දිවනාසය ශරීරය කියන පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ලක්ෂණය කියලා දෙන්න. මේ පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ලක්ෂණය තමයි කවදාවත් Tamanට හම්බ වෙන්නේ තමන්ට සිතින් කියින් කියින් කරන්න බෑ. පුරාණ කර්මෙන් හටගත්ත ටිකට සිතින් කියින් කියින් ඒ කියන්නේ ජීවිතින් විදලා තියෙන ජීවිතයේ වෙලා Tamanට නිමිති නැහැ අනිමිත්තයි නමුත් Tamanගේ ජීවිතය වල පවතිනවා දැන් ඇහැ කියන එක ගන්න අපි දැක්කා ඇහැ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා චතුර්ණංච මහා භූතං නම් උපාදාය රූපං සතර මහා ධාතුන්ගේ උපාදාය රූපය ඇහැ කියලා කියන්නේ අපි කතා කරන්නේ දැන් ඇහැ කියන එක හැදුනේ කන බොන ආහාරයෙන් යුක්ත රූපය කය ඇතුළු කරගෙන පවතින සිිතේ තියෙන gati නිසා මේ ප්‍රසාද gati හැදෙනවා කියන ඕකවත් වර්තන. අරුගේ මලමිණියක අර මේ වගේ ඉගෙන මට දිනුකම නැහැනේ. කන බොන ආහාරයෙන් හැදුණු රූපේ වගේ මේ රූපේ වන්න බෑ වගේ හයිය රූපයක් තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදෙන කය අතුරු කරගෙන පවතින හිත නිසා මෙහෙම උගන්න පුළුවන් මුදු ගතිය තියෙනවා. එතකොට මේ මුදිතා රූප කියලා එකට කියන්නේ මුදිතා කියන රූපය චිත්තජයතික ටිකයි මහ භූතය කියන දෙකම නිසා ඇඳිච්ච එකක් තියෙන එක උපාදායයි. ඒ වගේ මේ ඇහැ කියන එකත් කනබුන ආහාරයෙන් හැදුණු මහ භූත රූපය ඒකට කියන සපන් බාලක චක්සුසේ කියලා. හරිද? මහ භූතයෙන් හැදුණු පටිආපෝ තේජෝ ආයෝ එකත් ඒ කය අතුරු කරගෙන චිත්ත චෛතසික ටික නිසා හැදිච්ච ප්‍රසාද චක්‍රය කියලා එකක් තියෙනවා. ප්‍රසාදය. කියලා මෙන්න මේ ප්‍රසාද චක්‍රය මහ භූතෝ දැක්කම පවතින කන්නාඩියක යමක් පිළිඹු කරන්න පුළුවන් උපවත් බව කියනවනේ. අන්න ඒ වගේ උපවත් බවට තමයි මේ ඇහැ කියලා කියන්නේ. හැබැයි ඇහැ හැම වෙලෙම තියෙන්නේ ඇහැ කියන එක සිත උපදිනකොට උපදින ගානේ කය සංඥාන කරනකොට ඇහැ හැදෙනවා. ඒ හිත නැති වෙනකොට මේ හැන්නේ. මොකද කය ඇසුරු කරගෙන පවතින හිත හිත කය ඇසුරු කරගෙන පවතිනකොට හිතේ තියෙන ගතිය වෙන ප්‍රසන්න ටික හැදෙන්නේ. සිත් කියලා එක හිතක් උපදිනකොට ඔන්න කය ඔක්කොම ප්‍රසන්න ටික පිළිලා හිත නිඳනකොට ප්‍රසන්න ටික නෙවෙයි. මොකද කියන්නේ දැන් අපිට හිතාගෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉඳනකොට හතරේවියව නැහැ තියෙනවා වගේ තේරෙන්නේ නේ. හරි. මුකෙන් දැන් අපි මේ ඇහැට ඉටි කට්ටකින් හරි කර්තවකින් හරි ඇඟිල්ලකින් හරි යනවා රිදෙනවානේ රිදෙනවා ඒ රිදුන කියන්නේ උපන්න මොන සිතද මොන විඥානයද කාය විඥානය ඇහැට රූප ගැටල කාය විඥානය උපදිනවද නෑ උපදිනව චක්කු විඥානය එහෙනම් ඒක කායින්ද නේද කායින්ද මිසක එහෙනම් දැන් මෙහෙම ඇහැට නම් රිදෙනවනම් ඒ කාය ඒක ඇහැ කෝ ඇහැ කියන එක දැක යුතුයි රූපේ පෙනෙන කමින් ඇහැ හඳුනන්න වෙනව මිසක හිත මෙහා ඇහැ බලා ගන්න බෑ. ඇත්තටම අපි කවදාවත් අපේ ඇහැ දැකලා නැහැ. ඇහැ කියන එක කිසිම දවසක කිසිම කෙනෙක් ඇහැ දන්නේ නැහැ. ඇහැ දැකලා නැහැ. Tamange ඇහැ පේන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඇහෙන් රූප බලන්න පුළුවන්. ඇහැට ඇහැ පේනවද? පේන්නේ එහෙනම් අතීතයේදී තිබුණ හැපෙන්න දිනවද? නැහැ. එහෙනම් අනාගතයේදී පහළ වෙන හැපෙනවද? නැහැ. අපි උපකල්පනාවක් තියෙන කන්නාඩියක් ඉදිරියට වැටෙන රූපේ දිහා බලලා මේ මේ ඇහි තමයි ඒ කියලා රූපේ දිහා බලාගත්ත නිමිත්තක් අපිට තියෙනවා. එතකොට එහෙම නැත්නම් තව රූප දිහා බලලා මේ රූප ඇහැට සාපේක්ෂව රූප. රූප දිහා බලලා මේවට තමයි ඇස් කියන්නේ මේ තියෙන ඇහත් ඒ වගේ එහෙනම් කියලා හිතාගෙන ඉන්නවා අපි. අපිට මනෝමය ඇහැ ගැන අත්දැකීමක් තියෙනවා. ඇහැ කියන්නේ වැඩ කරන්නේ කෘත්‍ය පෙනීමකට ඇහැ කියන්නේ. එහෙම නැත්නම් රූපයකට නෙමෙයි ඇහැ කියන්නේ. ඈ පෙනීමේ පෙනීමේ කෘත්‍යයක් ඇහැ. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාවේ තියෙන ඇහැට පේනවද? පේන්නේ. දැන් මේ අනිත්‍යව දැස්නම් මට ඒ වෙනුම් පේන්න ඕනේ. පේනවද? නෙවෙයි රූප. එතකොට ඇහැ කියන එක අපි කවදාවත් දන්නේ නැහැ දැකන්නේ. මම ඔකට උපමාවක් කිව්වොත් අවුරුදු 7-8ක පොඩි ළමයෙක් ගත්තොත් මේ ළමයාට හදවත වකුගඩු කියන එකක් තියෙන්නේ නේද? නමුත් මේ ළමයා දන්නවද හදවත කියන්නේ මෙන්න මෙහෙම එකක් වකුගඩු කියන්නේ මෙහෙම එකක් හදවතේ ආකාරකට මෙහෙමයි පහුගොඩිය හරකට මෙහෙමයි හදවතට හේලා තියෙන්නේ මෙහෙමයි කියලා ඒ ගැන නිමිත්ත මොනවද තියෙනවද හදවත කියන්නේ හිතලා කුසල කරන්න පුළුවන් අකුසල කරන්න පුළුවන් හදවත කියන වචනයක්වත් ළඟය දන්නවද වහුගොඩියෙන් වචනයක්වත් මුකුත් දන්නේ සිතින් ගියෙන් ගිවි මුකුත් කරන්න බෑ නමුත් ජීවිතේ වෙලා ජීවත් කරවලා තියෙනවා ජීවිතේ තමන්ට නිමිති නෑ ජීවිතේ වෙලා ජීවත් කරවලා තියෙනවා තේරුණානේ එහෙම තිබුණා කියලා මුකුත් නොදෙමුනා කියලා ඒකෙන් කරන්න තියෙන වැඩේ කරලා එහෙම තියනවද? නොකර තියනවද? වැඩේ කරලා තියෙන්නේ නේ? හරි. මේ ළමයා ටික ලොකු වෙලා වෛද්‍ය විද්‍යාලයකට හරි ගිහිල්ලා මිනිහා කමන දිහා බලලා මේ තමයි හදවත මේ තමයි හදවත කපාට මේ තමයි වකුගඩු මේ තමයි වකුගඩු හරස් කරන්නේ කපලා කොටලා දැන් ඕන නිදුති ගන්න දැන් බාහිර ඇහෙන් දැකපු බාහිර රූපයකින් තමයි වකුගඩු හදවත කියලා හදවත කියන්නේ මෙහෙම රූපකල්ප කියන්නේ මෙහෙම චිත්තපටිය දිහා බලලා විඤ්ඤාණ දිහා බලලා අරගෙන දැන් එයා හිතාගන්න මගේ හදවත ප්‍රබුවුවත් මේ වගේ කියලා දැන් නිමිත්තක් කරලා ගන්න. දැන් ඔය දැනුම නොගති කාලෙදී ඒක තිබුණා ඒකෙන් කරන දින වැඩේ කෙරුණා. දැන් අර නිමිත්ත කරගෙන මේකට ගැටගෙන මංගාවත් ඔබවලු තියෙන මංගාව කියන ඔබවලුත් මෙහෙමයි කියලා ටිකක් තියෙනවා. ඔය ටික තියෙන වකුගඩුව නැති වෙනකොට අලුතෙන් වකුගඩුවක් හදාගන්න කියන කර්ම නිමිති ඔය තියෙන්නේ. ඔය දැනුම ඕනේ ඒ වගේ මේ ඇහැ කියන එක හරියට අර පොඩි ළඟ ගාන වකුගඩුව හදවත වගේ තමයි. කිසිම දෙයක් දන්නේ නැතුව නොදන්නා තැනකම කියලා කියනවා. පහු කාලේ ලොකු වුණාම කණ්ණාඩියක් දිහා බලලා තව රූප දිහා බලලා මගේ ඇහැ මේ වගේ කියලා හිතාගෙන අපි හිටියට අපි එහෙම හිතාගත්තොත් නේද ඇහෙන් කෙරෙන තියෙන ටික ජීවිතේල කෙරිලා තියෙනවා. දැන් අපි ගාව තියෙන ඇහැ ගැන දැනුම තියෙනවනේ. සදාවටම දෙනෙන ඇහැ නැති වෙනකොට නැවත ඇහැ හදාගන්න තියෙන කර්ම නිමිත්ත. ඔය ඇහැ ගැන තියෙන නිමිත්ත අතහැරලා නිමිති නැතුව පෙනී පෙනී පෙනෙනෙන් ජීවත් වෙන එක තමයි සෝතුලියක කියන්නේ. තියෙන ඇහැ නැති වෙන දුක් විඳින තියෙන ඇහැ කර්ම විඳිනවා. ඒ කියන්නේ මේක තහම ටිකක් ගැඹුරු කියලා කිව්වේ. තේරුම් මම කියන්නේ ඇහැ විතරක් නෙමෙයි කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටිකම පුරාණ ධර්මෙන් ලැබුණා. කවදාවත් අපි දන්නේ අපි අපේ කයන් ගැන කතා කරනවා ඊනිකින්වත් අපේ කය දන්නේ අපි දැකලා නැහැ. එතකොට දැන් මම මොහොම කිව්වට උගලන්ට ඒක තේරුන්නේ නැහැ නේ. අපිට සීමා නොකරන ලද මනසෙන් යමක් පෙනෙනකොට පෙනෙන තැන පෙන්නන ඇහි ඇත්ත උක. ඔහොම තැනක ඇහැක ඉඳගෙන එහෙම නිමිති නැති ජීවිතේ වෙච්ච ඇහැකින් Taman කවදාවත් දැකලා නැති. කලුන් ගිරියාවක් කියන සුදු පාට කියලා ඇහැ විස්තර කරන්න බැරි තැනක ඇහැකිනුයි දකින්නේ. තේරුණා කියන්නේ. එබඳු ඇහැකටයි මෙහෙම සීමා නොකරන ලද රූපයක් තියෙන්නේ. එතකොට එයා රූපායතනෙ ඉගෙන ගත්තොත් දැන් එයා රූපේ කියන එකට මම එදා නිදසුනක් කිව්වා කොහොමද නැත්තේ නේද වතුරට වතුර ඡායාවකට කොමන් කරලා ඇස් ඉදිරියට තියෙන රූපේ ඇත්ත තමයි ඇස් ඉදිරියට තියෙන රූපේ ඇත්ත තමයි මොකද්ද මම කිය වතුර භාජනයක් අරගෙන අරගත්තොත් වතුර භාජනයක් තිබ්බොත් වතුර භාජනයට ළඟ තියෙන ගහක් හරි ගොඩ නැගිල්ලක් හරි ඡායාවක් වැටේ. වතුර ටික නෙමෙයි වතුර භාජනය නෙමෙයි වතුර මත පතිත වෙලා තියෙන ඡායාව රූපය දිහා බලන්න කියලා මම කියන්නේ හිතෙමු කරන්නේ. මේ ඡායා රූපය ඇහෙන් දකින්න පුළුවන්. නමුත් කවදාවත් අල්ලන්න බැ අත දැම්මොත් අත හැපෙන්නේ වතුර මිසක අහු වෙන්නේ වතුර කැලෙන් සද්දයක් ඇහෙනවා ඇහෙන්න පුළුවන් ඡායාව වැටලා තියෙන. නමුත් වතුර කියන ඡායාව ඒ සද්දයට සම්බන්ධ නැහැ. ඡායාව පතිත වෙලා තියෙන වතුර පල්ගන්ධ හින්දා ගඳක් ගන්න පුළුවන් වතුර නිසා. නමුත් ඡායාවේ කුණු ගඳක් කියන්නේ නැහැ. වතුර ටිකක් දිවේ ගියව ලුණු රස පැත්තට දැනෙන්න පුළුවන්. නමුත් ඡායාවේ රසට සම්බන්ධ නැහැ. ඒ වගේ ඊට පස්සේ කවදාවත් මේ ඡායාව උසවලා ගන්න. උසවනවා නම් ඡායාව වෙලදී වතුර භාජනයෙන් උසවන්න වෙනවා. ඉවත් කරන්න බෑ. ඒ වතුර භාජනයෙන් ඉවත් කරන්න වෙනවා. ඒ හින්දා ඡායාව දකින්න විතරයි පුළුවන් අහන දෙයට සම්බන්ධ නැහැ ගඳ සුවඳ දැනෙන දෙයට රස විඳින දෙයට අල්ලන දෙයට සම්බන්ධ නැති නිසා දිට්ඨි දිට්ඨමත්තන් කියන්නේ. කිමුතුන් දන්නවද කිමුතුන්ගේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන මේ රූපය කියන එක වර්ණ ප්‍රධාන කියන එක වතුරට වැටිච්ච ඡායා රූපයේ මයි බඳුන් කිව්වතර ඡායා රූපේ මයි වෙනසක් නැහැ. උපාදාය රූප මේ තියෙන රූපය දිට්ඨි විතරත පෙනීම විතරයි. සංඥාවක් යහනොත් මේ රූපේ පටිච්චල තියෙන මහ භූතයන්ගේ ඝට්ටණය නිසා හැන සංඥාවක් ඒක ඡායාවට ඇදින්නේ. ගන්ධය දැනුනොත් මේතන ඡායාව පටිච්චල තියෙන මහ භූතයන්ගේ රූප කලාප නිසා ඇතිවන ගන්ධයක් නිසා පෙනෙන දෙයට ඇදින්නේ. රසක් දැනුනොත් මහ භූතයන්ගේ රූප කලාප නිසා එන රසය මිසක මේ රූපේ සම්බන්ධ නැහැ. අපි අල්ලන්න අත දැම්මොත් මේ පටවි ධාතුවේ හැපෙනවා විතරක පෙනෙන දේ හැපෙන්නේ නැහැ. අපි මෙහෙම කිව්වොත් අවබෝධයකින් මම මේ ඉදිරියෙන් තියෙන යුක්තිය වැහෙන ලස්සන චිත්‍රයක් හැන්දොත් යුක්තියම වැහෙන ලස්සන චිත්‍රයක් හැන්දොත් දැන් එහෙන් බැලුවොත් ඔයගොල්ලෝ යුක්තිය පේනවද? තේරෙන්නේ ඇයි චිත්‍රයට වෙලා ඇල්ලුවොත් චිත්‍රය අහු වෙනවද නෑ අතහැපෙන නිමිති චිත්‍රය අතහැපෙනවද නෑ ඇහෙන් බැලුවොත් චිත්‍රය හැපෙන්නේ නිමිතිය වෙන්නේ චිත්‍රයට කියනවා විත්‍ය උපාදාය කරගෙන පවතිනවා විත්‍ය අතු කරගෙන පවතිනවා විත්‍ය කියන්නේ චිත්‍ර නෙවෙයි චිත්‍ර කියන්නේ විත්‍ය නෙවෙයි ඒකට හේතුවක් තියෙනවා. මොකද බිත්තියට තියෙන්න පුළුවන් චිත්‍රය නැතුව. හැබැයි චිත්‍රෙට බෑ ඉන්න බිත්තිය නැතුව. උපාදාය රූපෙත් බිත්තිය වගේ මහ භූත රූපේ. චිත්‍රය වගේ උපාදාය රූපේ. උපාදාය රූපේ අහු වෙන්නේ නැහැ. ස්පර්ශ කරන්න බෑ කයින්. උපාදාය රූපේ දකින්න පුළුවන් අල්ලන්න බෑ. එතකොට දැන් පාඨවි විත්‍ය වගේ මුළු පාඨවි ධාතු වටාගෙන මේ චිත්‍රය කඳලා කියලා හිතන්න. චිත්‍රයේ ඉෂ්ටිකරණය කලුණා මේ. එක එක හැඩතල වලට. දැන් ඕගලන්ට පේනවා. අල්ලන්නේ විත්‍ය හැදෙනවා වගේ චිත්‍රය හැදේ. දැන් මේ පේන දේ අල්ලනවා කියන තැනදී දැන් මේ චිත්‍රය කඳලා මේ වගේ විත්‍යක වගේ මහ භූතයක්. දැන් ඇහෙන් බැලුවොත් පේන චිත්‍රය බිත්තිය පේන්නේ නැහැ. අල්ලන්න ගියොත් හැපෙන්නේ බිත්තියෙන් කිසියක් වෙන්නේ එතකොට ඔන්න ඔය මට්ටමට හම්බවොත් ඕගොල්ලන්ට පේන හොඳට තේරෙයි දිත්තේ දිත්ත මත කියනක දැක්කොත් මේ චිත්‍රය තුළ කවදාවත් චිත්‍රය ඔසවලා ගන්නත් බැහැ. මෙතන තියෙන පටවි ධාතුව ඔසවනකොට ඒ කියන්නේ දිට්ඨි කැලල කඩලා ගත්තොත් නම් චිත්‍රය ගත හැකි නේද? චිත්‍රය කරලා ගත හැකි දිට්ඨිතර. චිත්‍රය ගන්නවා නම් දිට්ඨි කැලලත් එක්කම කඩලා ගන්න වෙනවා නේ. ඒ වගේ මේ පේන දේ ගන්නවා කියලා කියන්නේ පේන දේ පටිච්චසමුප්පාද මහ මුද්ද ටිකත් එක්කමයි උසලා තියෙන්නේ ඒද පේන දේ ගත්තා නෙමෙයි. ඒකද පේන දේ අල්ලන්න බෑ. අපි රැවටෙන්නේ මේ පේන දේ ඇයි අල්ලන්න බැරි මේ ඇල්ලුවේ කියලා නේ හිතෙන්නේ පේන දේ ඉස්සෝ වගේ කියලා. එතකොට මේ පේන දේ එක්ක තියෙන දික්ටි කැලලත් එකයි උසලා තියෙන්නේ. ටිකෙන් ටික තේරුම් ගන්න ඕනේ. එහෙම ගත්තොත් කවදාම දකින දේ උසවලා ගන්නද තිබුණදම තියෙන. දකින්න විතරක් පුළුවන්. අල්ලන්නවත් බැරි. වර්ණ සතහ මාත්‍රය කියන මත්තම ආවොත් ආන්සර් දෙන්නේ නැහැ. අම්මා තාත්තා අයියා අක්කා දුවා පුතා කියන කාරණා ඊදීම නිදුලට තමයි පුදුනේ. ඔන්න අපිට සීමා නොකරන ලද මනසට හම්බ වෙන රූපේ සහ ඇහි ඇත්ත. ඇහි ඇත්ත. කල්යාණ මිත්‍ර ඇසුරින් දමෝක හරගත්තා. නමුත් මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ ඇත්ත යට කරගෙන එන්නේ ලෝක භාණ්ඩ, ලෝක දේවල්. ගෙවල් දෙනකොට ගෙවල් දොරවල් යාන වාහන ඉදකට මිල මුදල් දුවා පුතා අයියා අක්කා අම්මා තාත්තා කියන මහා සාගරේ වගේ එකක්. කිනා කිනා ගාව තියෙන කෙනෙක් කිනා කිනා යපෙන්නේ. ඊට පස්සේ ඔළුවේ පුරවගෙන තියෙන දේවල් වලින් මේවා දිහා බලුවාම රතු පාට කණ්ණාඩිය දාලා මෙහෙ බලුවම රතු පාටයි. කහ පාට කණ්ණාඩිය දාලා බලුවම කහ පාටයි. නිල් පාට කණ්ණාඩිය දාලා බලුවම නිල් පාටයි. බලන බලන විදිහට පේන්නේ. ඕගොල්ලෝ ඕළුවේ පුරවන එක එක සංඥා ඒ සංඥාවන්ගෙන් බැලුවාම ඔන්න අධික රාගයක් ඇති ඔන්න එක සංඥාවකින් බලමු ටේසයක් ඇති එක සංඥාවකින් බලුවාම මෝහයක් ඇති එයි ඒ සියම්භය බලන පුරුෂයන් දිහා බලන ගෑනියන් දිහා බලන කිරිනියන් දිහා බලන කාර්කන් දිහා බලන රත්තරන් දිහා බලන ත්‍රිජි දිහා බලන බලන්න ලෝකයේ කියන එක හදිර තියෙන කොහෙද කියලා ඈ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමස්මින් ධ්‍යාන වර්ගයේ කලබලේ සසඤ්ඤාමේ සමන කේ ලෝකංච පඤ්ඤාපේ මේ පරිණ සංඥා සහිත මනස සහිත බද්ධත්වන ශරීරේ මම ලෝකේ පනවන්නේ ලෝකේ ඇතිවෙච්ච හැටිත් පනවන්නේ ලෝකේ නැතිවීමත් පනවනවා ලෝකේ නැති කරන ප්‍රතිපදාවත් පනවනවා කියලා අපි මේ ටික දන්නතු බාහිර තියෙන ලෝකෙකින් බේරෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ ලෝකේ තියෙන ඇත්ත දැනගත්තාම පවතින ඇත්ත යථාභූත ස්වභාවයට ඔය සීමා නොකරලද මනසේ මම පෙන්නපු ටිකට කියන යථාභූත ස්වභාවය කියලා සම්මා දිට්ඨිය. තථාගතයන් වහන්සේ ඇති කලින් නැති කලින් ඔය රූපයත් උකමයි. ඔය ඇහෙත් උකමයි. මේ රූපේ අම්මා වෙනවා කියන එක මට විතරයි අයිති. මම ඒකයි මගේ ඒකයි අතහපුත නෙමෙයි. මම මම රූපෙ දිහා මෙහෙම බලලා මම අම්මා කියලා බලනකොට ඒ අම්මා මට අම්මා විතර තව කෙනෙකුට අම්මා නෙමෙයි. තව කෙනෙක් අතරයි. ඒකට කියන්නේ ඇත්ත කියලා. ඒකට සම්මතරත්වය කියන්නේ. මනසින් ආරෝපණය කරගෙන ආරෝපණය කරගත්ත දේක වස්තු දිහා බලන මතයයි සම්මතය ලෝකී කියන්නේ. ඔය මතය කුසල කුසලයේ තියෙන, ඔය මතය යමින්ගේ තියෙන, ඔය මතය රාගලයේ තියෙන, ඔය මතය කර්මතිලයේ තියෙන, ඔය මතය දුක දුක සමුදයේ තියෙන. ඔකට ලෝකී කියන්නේ. ඔය ලෝකෝත්තර වෙන ලෝකයෙන් ඈතර වෙන්න පුළුවන් වෙන මේ ඇහැයි රූපය ඇත්ත දැක්කම. අපි මුල්ම සූත්‍රයේදී මම මතක් කළානේ අජානං අපස්ස යථාභූතං චක්ඛු එහි යථාභූතේ දන්නේ නැත්නම් රූපාලිකේ අජානං අපස්ස යථාභූතං රූපයන්ගේ අත්‍යන්තයේ දන්නේ නැත්නම් කියලා පටන් ගත්ත දුක නැති වෙන තියෙන තැන මේකේ අර්ථ දැක්කහම දුක නැති වෙන තැන කියලා පටන් ගන්නනේ ඔන්න යෝගී ඇත්තක් තියෙනවා අපි ඒක සංජීවිගත දැන් ඔන්න මම සීමා නොකරලද මනස පවතින නැහැ රූපය ඇත්ත උගලට කියලා දුන්නා සම්මාදිට්ඨිය දැන් කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියලා දෙක තියෙනවා. දැන් ඉදිරියට සීමා නොකරනද මනසක් හම්බ වෙනකොට මේ ඇත්ත වෙනුවට අද අපිට ආශ්‍රය වෙන්නේ පුද්ගලෝ ජීවල් දොරවල් යාන වාහන. දැන් මොකද උපායම් කරනවා සතර සතිපට්ඨාන සතර සංඥා ප්‍රධාන වේදින් බලනවා කය කෙරෙහි වේදනාව කෙරෙහි බලමින් හැම දෙයක් කරදේම දැනෙහිඳ හැම රූපයක් කරදේම සිහිය පවත්වන දෙමින්ද එක දැනකින් සිහිය අවදි කරගන්න මේ කය දිහා හොඳට බලන්න. නැත්නම් බාහිර කය දිහා බලන හොඳට කේස්ලෝන් නියදා ධම්මස් කියන උපන් අකුසල දුර වෙන උපන් අකුසල නූපදින උපන් කුසල වැඩෙන උපන් කුසල උපදින විදිහට මෙහෙම කරගෙන කරගෙන යනකොට අපහසුය තුරු කරන්න පුළුවන් මට්ටමට එනවා. කොහොම කරනකොට කරනකොට ඉන්ද්‍රිය වෙනවා. ඒ කියන්නේ මෙහි සතර සතිපට්ඨාන වඩනකොට අන්න ඇහෙන් යමක් බලනකොට අර ඉගෙනගත්තු උත්තරේ ඉස්සරහට යනවා අර ආශ්‍රව කියන ටික අයින් වෙනවා. නමුත් අමතක වෙනවා. ආයෙත් අමතක වෙලා ආශ්‍රව වෙනවා. මේක අමතක වෙනවා යනවා. තවදුරටත් කරනකොට බලවත් වෙනවා මෙයා. අපි එන්නේ. මෙයාම විතරක් වෙනවා. ওই මට්ටම තාම හම්බුච්චා කරනවා. ඒ මට්ටමට આવහම ඇහැ කියන එක ඇත්ත මේක නේද රූප කියන ඇත්ත මේක නේද පෙනෙන මට්ටමට ඒවා දන්නවා නෙමෙයි හිතනවා නෙමෙයි පෙනෙනවා පෙනෙන මට්ටමට આવහම ලෝකෝත්තර ඕගොල්ලෝගේ කාම ලෝකෙ විතරයි ලෝකයට දක්න මට්ටම තමයි කාම ලෝකෙ විතරයි කාම ලෝකෙ කියන්නේ ඕගොල්ලන්ට හම්බෙන්නේ රාහන් රිදී මුතුමැණි ගෙවල් එහෙමව නැහැ නැහැ කියන ඕගොල්ලෝ මනසේ ඉඳලා නැහැ වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් අයින් වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට විවිච්ඡේව කාමී විවිච්ඡේව කුසලයේ ධම්මේ සවිසර්කල් සංචාර විවේකජ ප්‍රීතිසුඛම් පටමඥාන මූල සම්පජීව කාමයන්ගේ අකුසලයන්ගේ වෙන්වීම නිසා ඇතිවෙච්ච විවේකයෙන් උපන්න ප්‍රීතියක් සැපයක් වෙනවා ඒ ප්‍රීතියට සැපේට හිත සමාධි වෙන්නේ ඒ සැපේට හිත සමාධි වෙන්නේ අපි සීනි ගේන්න යනවාට ගෙදර සීනි ගෝණි ගණන් ගොඩ ගහලා තියෙනවා නම් කඩේ යනවා සීනි ගේන්න යන්නේ මොකටද? gedara නැති හින්දා. ඒ වගේ රූප බල බල සඳහා හෝ හොයන් සැප හොයන් යන්නේ අතුරු අතුරුම සැප නැති හින්දා. කඩ කඩේ යන්නේ බඩු කෙනෙන්න කඩේ යනවා වගේ මේ අපි කඩ පිළ ගානේ රස්තිලා දෙන සැප හිඟා කරා. හරිද? රූප බලනවා. මොකද සතුටු වෙන්නේ? ශබ්ද අහනවා, ගඳ සුවඳ බලනවා, රස විඳිනවා. මේ එකින් එක එකින් එක සැප හොයනවා. ඔගොල්ලෝ හිතයිද මුළු ජීවිතේ උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් උදේ වෙනකන් එක සැප බින්දයක් වුණොත් ඔයගොල්ලන්ට හිඟාක කයන්නේ නේද? හොයන්නේ නේද? සැප සහගත කන් හිත සමාධි වෙනවා කියන්නේ හිත එකඟ වෙන්නේ Taman තුලම. මේ හිත කොහොමද ලෝලයි? සැපේට කැමති. අධික සැපේ නැතර නතර වෙලා තියෙනවා. කයේ කය සැප සහගත කන් ඉඳන් හිත නතර වෙලා හොයන් යන ගමන නතරුනේ. ඒකයි සුඛිනෝ චිත්තං සමාධියති සතසහගත කල හිත සමාධිය වෙනවා. කියන කියන සැපේ දැනෙනවා කොහොමද? කාමයන්ගේ අකුසලයෙන් වින්වීමේ ඇතිවෙච්ච විවේකය දැකලා. මෙච්චර කාලයක් විඳපු පීඩාව තමන්ගේ මනසේ නිවුණ දැක්කම ඇති වෙන ප්‍රබෝධයේ සැපේ කියන එක ජීවත් කරන්න බෑ කියනවා. අවුරුදු ගාන කල්ප ගාන කුහුලන්න බැරි හිතා ගන්නවත් බැරි ඔළුව පුපුරන ඔළුවකමක් තිබුණා කිසියම් ඖෂධයකින් එක මොහොතකදී සුවපත් වුණා පෙරපස මනස දකින්න එයාට සතුටක් ඉන්නේ නැති වෙයිද ප්‍රීතියක් ප්‍රමෝදයක් ඉන්නේ නැති වෙයිද ඈ ඒ වගේ මේ තරම් විඳපු දුක්සහගත මානසික පීඩාවන්ගෙන් වෙහෙසෙන් මිදුණු මනස දකින්න යාට ප්‍රීතියක් ප්‍රමුදයක් නොපදී කියලා හිතේද? උපදින බුදුන් ලෝකෙට එනම පස් ආකාරයකින් ප්‍රීති උපදින හැකි. එතකොට මෙන්න මේ වගේ ප්‍රීති ප්‍රමුදිය නිසා නැතිව සමාධියට ඔන්න ඔය ඇත්ත තියෙනවා. ඊට පස්සේ ඒක මේ ශාස්ත්‍රයේ ගොඩාක් ඕන ඇහැ පිළිසින්ද දකින්න විතර භවනා කරනවා කියලා කියන්නේ. රූපේ පිළිසින්ද දකින්න විතර භවනා කරනවා කියන්නේ. ওই ටික දකින්න අනිත් ආයතන ටික ඔක්කොම වලට ගන්නවා. ඕනෝගේ කන නාසය දිව ශරීරය කියලා ආයතන ටික තියෙනවා. ඒක තව වෙන වෙන නැත්ත තියෙනවා පොඩි ගන්ධ ඇහි කියපු මට්ටම් ටික වගේ තමයි කන නාසය දිව ශරීරය කියන මේ ටිකත් අනිදර්ශනය දකින්න බැහැ. අතීතෙත් දැකලත් නැහැ, දැන් දැක්කේන්නේ නැහැ, අනාගතෙත් පේන්නේ. ඇහැට පෙනෙන්නේ රූප මිසක රූප බාහිර මිසක. බාහිර රූපේ ආය මෙහෙම බලුවත් මෙහෙම බලුවත් රූපේ රූපේම මිසක. රූපය ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්න බෑ. හිතෙන් කෙලෙසයකට තමයි රූපේ දෙකට බලලා තියන්නේ අපි. ඇහැට තාත් එක්ක ඒකයි ඒකවට ආයතන පිටින් දකින්න ගියම රූපය කියන එක බාහිරමයි කියලා එයා දන්නවා. ඇහැට පෙනෙන රූප මොනවද? බාහිර රූප නේද වෙන්නේ. ඇහැට සාපේක්ෂව බලන්න ඕනේ. ඇහැට සාපේක්ෂව ඇහැ ආධ්‍යාත්මික රූපය බාහිරයි. එහෙනම් ආධ්‍යාත්මික රූප කියන එකක් නැහැ. මේ පෙනෙන රූපෙට මම කියලා කිව්වොත් මේ පෙනෙන රූපෙට මම කිව්වොත් වෙනසක් නැහැ. ඒකම එකයි දෙකම බාහිරයි. මේ මම කියලා අද පෙන්න පෙනෙන ඕගොල්ලෝ හැට පෙන්නලා මම කියලා හිතාගෙන රූපෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ රූපෙ මත නෑ චිත්තජ ටික ටික හිතලා. કોઈ වර්ණ සතරම්, કોઈ බාහිර ජීවිතින්දියවත් නැහැ කි. ඒ මොකොත් නෑ. අනේ මම මූණ කැතයි මූණේ කුරුල්ල ඇවිල්ලා මම කොච්චර කැතද කියලා උගල දුක වෙන රූපායතනේ දන්නේ නැතිනම් බාහිර මේ මේ වගේ රූපයක් Taman කියලා දුක් වෙනවා කියන එක කියන්නේ. කෙලෙස් කියන දුක නැති වෙන ඔක්කොම එතකොට ඔන්න ඔය වගේ රූපය කියන එක පිළිසිඳ දැක්කහම මෙන්න මේ කාම භූමිය විතර වෙන්න පුළුවන් එතකොට අපි භාවනා කරනවා කියලා කිව්ව ඔන්න ඔය ඇත්ත දකින්න ඊට පස්සේ තව තියෙනවා මේ ටික පොතල අපිට සතර සතිපට්ඨානෙ වඩන්න ඔය දැන් ස්පර්ශායතන හයේ රළු මට්ටමකින් තව පුරාණ කාරණෙන් හටගත්ත කස්ල වැටෙන ඉච්ච කස්ල ගහ ගැන තව බෝධිය තව තියෙන්න ඕනේ අපිට. හරිද? ඒ ගහේ හැදිච්ච එක අත්තක් ගැන විතර ඔය වගේ අතු හයක් තියෙනවා කන නාසය දිය ශරීරය. ඊට ගහ ගැන ඉස්තරේකුත් තියෙනවා. හරිද? ගහේ ඇතිච්ච අතු ටික තමයි මම කිව්වේ. ගහින් මිත්‍රෙකුත් තියෙයි. ඒ ගහින් මිත්‍රෙදී තියෙනවා සුකුම රූප 18ක් කියලා එකක්. සුකුම කියන්නේ ඊ타ත්ම සූක්ෂමයි. ඒ රූප ටික තේරුනහම තමයි ගහේ තියෙන ඇලීම බැඳීම මෝහය අඩු වෙන්නේ. ඈ කහගෙනත් දැනගන්නවා. සුකුමයි කියලා කියන්නේ අනිදස්සනයි. දකින්න බෑ. ඒ රූප කවදාවත් එහෙන් දකින්න බෑ. අප්පටිකය කියලා කියන්නේ ඒ රූප කවදාවත් ගැටෙන්නේ නෑ. දැන් මේ ඇහෙන රූපේ ගැටෙනවා. කනනම් සද්දේ ගැටෙනවා. කය පොට්ටම්බේ ගැටෙනවා. නමුත් මේ සිවුම් රූප කියන 14ක් තියෙනවා. ඒ සිවුම් රූප 14 කවදාවත් දකින්න බෑ. කවදාවත් ගැටෙන්නේ නැහැ තවත් යමකින්. අනුලස්සන් අපටිලං ඊට පස්සේ තියෙනක තමයි ධම්මායතනේ පරියාපන්න ඒ කියන්නේ හිතේ තියෙන සිතුවිලි වලටයි මේ රූප හැදිලා තියෙන්නේ ඒ හින්දා මොනින්ම දත යුතුයි මිසක මනෝ විඥාණයෙන් විඤ්ඤයයි මිසක ඒ රූප දැනගන්න බෑ ඊට පස්සේ ඒකට කියනවා තව දුර රූප කියලා දුර රූප කියලා කියන්නේ ඒකේ අවබෝධය හරිම දුෂ්කරයි අවබෝධය හරිම අපහසුයි. හරිම ගැඹුරුයි. ඉතින් ඒවා කවදාම හරි දවසක අවබෝධ වෙලා අවබෝධ වුණොත්මයි අපි දුකෙන් මිදෙන්නේ. අවබෝධ වෙන්න නම් ඒක අහගන්නමම වෙනවා මිසක ඕගොල්ලෝ සම්මති දර්ශනා භාවනා කරනකොට අහගන්න නැතුව ඒ රූප ටික අවබෝධ වුණොත් ඔයගලන්ට පච්චේක බුද්ධහරි සම්මා සම්බුද්ධහරි කියන්න වෙනවා. මොකද එච්චරට යථාර්ථයේ ගැඹුරුයි කියේ. නමුත් බුදුහාමුදුරුවෝ මේ ධර්මය තනියම අවබෝධ කරගත්තේ නම් සම්මා සම්බුද්ධයි කිව්වා. බුදුහාමුදුරුවෝගේ වචනෙන් අපි අහලා දැනගෙන ඊට පස්සේ භාවනා කරලා බුදුහාමුදුරුවෝගෙන් අහගත්ත දේ දැක්කම අපිට සාරක කියලා කියනවා. අනුබෝධයි කියලා කියනවා. අනුව අවබෝධ කරගත්තා කියලා කියනවා. මොකද නැත්නම් මේ දර්ශනේ ඉච්ඡිත තියුනේ ඉච්ඡිත සිව්. හිතන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැඹුරුයි කියලා හිතනවා නම් කොච්චර ගැඹුරක්ද? හැබැයි ඉතින් ගැඹුරුයි කියලා ඒක අතහරලා නෙමෙයි කිව්වේ. නොගැඹුරු දැනකට එන්න. මත්කී තහන ගැඹුරු කියලා නොගැඹුරු කියලා එකක් නැහැ. කිලෝ 5ක බරක් තියෙන කිලෝ රාත්තල් 5 කිලෝ 5ක බරක් අරගෙන අවුරුදු 5ක පොඩි ළමයෙකුට අතර දුන්නොත් මේ ළමයට ගොඩක් ළමයි ගොතන්න හිතෙන්නේ. බෑ. අවුරුදු 15ක ඉස්සර කෙනෙකුට දුන්නොත් ගොඩක් ලොස්සන්නේ නැහැ. මොකද කිලෝ 5 පොඩි ළමයා ගාවට බර වැඩි වුණා ලොකු ළමයා ගාවට බර අඩු වුණාද? නෑ කිලෝ බර වෙන සසඳාරණයක් කරන්නේ නෑ. කිලෝ පහ පහමයි. දරා ගැනීම පුද්ගලයන් දරා ගැනීම හා තරගෙන මේ නොහැකියාව මත මේක බර අඩු වෙලා තියෙන්නේ. මේ පොඩි ළමයා ලොකු වෙච්ච දවසට එයාට මේක බලන්නේ. ඒ වගේ කිලෝ පහ පහමයි වගේ ධර්මයේ ධර්මයමයි. නීවරණ සහගත මනස අවුරුදු පහක ළමයෙක් වගේ එයාට මේක බරයි. වියවුරු බෑ. නීවරණ ධර්ම දුර්විච්ච මනස කවුරුදු 15 ක විතර තරුණයෙක් වගේ එයාට මේක පහසුවෙන් තරණයි. බර නැහැ. කිලෝ පහ පහයි. එයා මොකද මෙයා ගාවට ගියම් බර ගලියෙන් දෙන්නේ හිටිය මෙයා ගාවට ගියම් බර අල්ලගෙන දෙන්නේ හිටිය නැහැ. පුද්ගලයෙක් දරාගෙන මේ මහාලයක් යවන්නට තියෙන ප්‍රශ්නේ. ඉතින් සමතකමතහන් තේජයක තියෙන සමතකමතහන් වල නීවරණ ධර්ම දුරු කරගත්තොත් අර පොඩි ළමයා තරුණයා කොහොමද එයාට මේක බලන්න ආවන්නේ එදාට මේ ධර්ම යාට ගැඹුරු නැහැ ඒ නිසා අපිට විතරක් ධර්මය තේරෙන්නේ ගැඹුරු කියලා හිතන්න එපා ඒක උපමාවක් තාම මේ බාල වයසේ ඉඳන් බර වැඩි කියලා තේරෙන්නේ කිලෝ පහේ පස්සේ නෙමෙයි අපේ පස්සේ තියෙන්නේ එහෙනම් ධර්මයේ පැත්තෙන් නෙමෙයි තියෙන අපේ දෝෂය අපිට ඒක උඩ අපිට හදාගන්න මොන්ට පුළුවන් තරම් කන්න ඕන. එතකොට කියන්නේ ඒ ළමයි පුතේ ලොකු වෙනවා මොන්ට කන්න ඉක්මනට කියලා කියන්නේ. ඒ වගේ පුළුවන් තරම් හොඳට කනවා පුළුවන් ඉක්මනට ලොකු වෙනවා. ඒකට පුළුවන් තරම් හොඳට සීල සමාධි භාවනා කරනවා. එතකොට ඉක්මනට ලොකු ළමයෙක් වෙන්න පුළුවන්. එතකොට බලන්න. එහෙනම් කවුරුත් අපහසුයි කියලා හිතන්න එපා. දැන් කියලා හිතන්න එපා. පුළුවන්. පොඩි අවදීන් ඉක්මනට ලොකු වෙනවා. එච්චරයි කියන්නේ. ධර්මයේ ඈ හරි දැන් අපි ගස් ගහ ගැන කතා කරනවා වගේ මේ අතු ටික පිළිලා තියෙන හැකර දිවන ශරීරේ රූප ශබ්ද මේවා ටික පිළිලා තියෙන කය ගැන කතා කරමු ඒ ටික තමයි ටිකක් දුෂ්කරයි අමාරුයි හැබැයි අමාරු කියන්නේ පා ඒ අමාරුදී දකින්න තමයි අපි භාවනා කරන්නේ එතකොට ඔයගොල්ලෝ හිත හකට යන දෙයක් නෑ මොකද භාවනා කරන මොකද කියලා හොඳට අර්ථය තේරෙනවා ඔයගොල්ලන්ට හාමුදුරනේ දැන් හිත සමාධිය මට හොඳට ආලෝකයක් ඇති වෙනවා දැන් මොකද කරන්නේ? දැන් මෙහෙම මෙහෙම වෙනවා දැන් මොකද කරන්න කියලා අහන්න ඕනේ ඈ දැන් හුස්ම පාන ගොඩාක් කියමු දැන් මොකද කරන්න ඕනේ දැන් හුස්ම පාන නොදෙන යනවා හාමුදුරනේ මොකද කරන්න අහන්න ඕනේ මොකද කරන්න යන මොකද කියලා දන්නවා නෙමෙයි ඒ නිසා හරි ඒකෙන් අපි සුකුම රූපටි ගැන කතා කරමු මේ ටික අපි හොඳට තර්කානුකූලව හිතන්න ආන්න වෙනවා සද්ධාවේ නම සද්ධාව කියන්නේ නුවණ මොනිය ටිකට මේවා අහුණම් ප්‍රඥාවම යවිරුන කියන්නේ විඥානේ මට්ටමින් ගන්නවා බෑ ඇහෙන කොටත් නුවණ හිතන කොටත් නුවණ ඒ මේ තරම් සිවුම් ධර්මතා ඒ සුකුම රූප කරන්නේ ඉන්ද්‍රිය කුසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය ආකාශ රූපේ ලහුතා රූප මුදිතා රූප කාමයතා රූප උපචය රූප සංස්කෘති රූප ජරතා රූප අනිච්චතා රූප කබලිකාහාර කියලා තියෙනවා. එතකොට ඒක මම විස්තර කරන්න ඒවා ටිකක් තේරුම් ගන්න. ඉන්ද්‍රිය රූප කුසින්ද්‍රිය රූප ඔකට අපි හඳුනන භව රූපේ ඉති භව රූපේ කුසි භව රූපේ කියලා. මේ ඉන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ කියන එක නොදන්නා කමත් හේතු අපිට ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා රැවටලා රාග දේශය ඇති කරගන්න. අපි ස්ත්‍රිය සහ පුරුෂයා කියන එක හැදිලා තියෙන්නේ කොහොමද? ස්ත්‍රිය කුණේ පුරුෂය කුණේ කොහොමද කියලා තේරුම් ගැනීමම හේතු වෙනවා ස්ත්‍රී පුරුෂ භාවයෙන් මිදෙන්න. දහමක් රහතන් වහන්සේලාට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. හ්ම්? භාවයක් නැහැ කියලා කිව්වේ ඒ ඔළුවේ ස්ත්‍රී භාවයෙන් පුරුෂ භාවයෙන් සංකල්පන ධර්මතා ටිකක් තියෙනවා. අර වචන මෙහෙම මහන්සේ මාර්ගයෙන් දෙන්න හොඳ උත්තරය. ස්ත්‍රී කොහොමද කැලේ තනියම භාවනා කරන්න කියලා මාර්ගය ඔබ ගිහිල්ලා ස්ත්‍රියකට කියපන් කියනවා. හරිද? ස්ත්‍රියක් නම් යම් කෙනෙක් ස්ත්‍රියකට කියනවා. මට ඒක අදාළ නැහැ කියනවා. බලන්න වචන සූත්‍රය. ඉතින් ඒකෙදී ඉති ඉන්ද්‍රිය රූපය සහ පුරුෂ ඉන්ද්‍රිය රූපය කියන එක ඉන්ද්‍රිය කියන රූප හැම වෙලෙම කර්මජයි. කර්මජ රූප. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානයි. මේ ජීවිතයේ පවත්තන්ද ප්‍රධාන වෙන ඉන්ද්‍රිය දෙක ඉති ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය රූපය. ඔය ඉති ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය කියනක තියෙන සිතේ තියෙන චෛතසික වල වේදනා සංඥා සංකාරකෙන් චෛතසික වල ගතිය. සිතේ කර්මයෙන් උපන්න ප්‍රතිසන්දි සිතේ තමයි ස්ත්‍රී ගතිය තියෙන්නේ. පුරුෂ කියන ගතිය තියෙන්නේ. මේ සිතේ තියෙන ස්ත්‍රී ගතියට පුරුෂ ගතියට අනුව හැදිච්ච රූපේ මහ භූත ටික තමයි රාසිච්ච රූපේ තමයි මේ කියන්නේ. එමන්ත මේ පෙනෙන රූපේ ස්ත්‍රී රූපේ හෝ පුරුෂ රූපේ නෙමෙයි. ස්ත්‍රී රූපේ කවදාවත් අල්ලන්න බෑ. පුරුෂ රූපේ අල්ලන්න බෑ. මම උලන් උපමාවක් කළොත් තල්ගෙටයක් හරි පොල් ගෙඩියක් හරි අරගෙන බිම හිටෙවුවොත් පොළවේ තියෙන පස්තිය කිවිසුලන් හතර උදාගෙන ගහක් හැදෙන්නේ මේ ගහේ අර්ථුයිටි බෙදෙන්නේ නැතු තනි කෙලින් උසලට ගහ හැදෙනවනේ ඒකට කියන තාල වර්ග ගහ කියලා ඊට පස්සේ අඹරටයක් හරි මුගටයක් හරි හිටෙවුවොත් පොළවේ තියෙන පස්තිය කිවිසුලන් හතර උදව් කරගෙන අර්ථු බෙදිලා ඉති බෙදිලා කොළ ඇවිල්ලා ගහක් හැදෙනවා දැන් මට කියන්න එකම පොළවේ තියෙන පස්දිය කිම්සුලන් හතර උදව් කරගෙන එකක අතුයිති බෙදිලා හැදුනේ ඇයි එකක අතුයිති නොබෙදී හැදුනේ ඇයි පස්දිය කිම්සුලන් හතර මොකද්ද මේගොල්ලන්ට දක්වලා තියෙන වෙනස්කම් ඈ පස්දිය කිම්සුලන් හතර කළ තියෙන වෙනස්කම් මොකද්ද වෙනස්කමක් නැහැ ඒකයි ගහ මෙහෙම හදන්න පුළුවන් කම තිබෙන ගහේ තියෙන බීජ නේද ගහේ තියෙන බීජ ගතිය නිසා පස්තිය කියන තුලන් හතරෙන් හැදෙන රූප කලාප රාශිය වෙලා උඩට ගිහිල්ලා තියෙන අතුවිති දෙන්නේ නැතුයි. ගන්න පටිලාපෝතේ චෝවායෝතේ හතරමහා ධාතු රූප කලාප රාශිය වෙන්නේ වැඩෙන්නේ මේ ගහේ තියෙන බීජ ගතියට අනුව. තාල වර්ගය කියන එක තියෙන වර්ගය කියන්නේ අර හැදිච්ච ගහ නෙමෙයි. එහෙම ගහක් හදන්න පුළුවන් බීජ තියෙන ගතිය. ඒ තල් ඇටේ තිබුණු ගතියට සාහි වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික තමයි අවකාශයේ තියෙන අපිට පේන්නේ. ඊට පස්සේ අඹ ඇටේ හෝ නුග ඇටේ තමයි තියෙන්නේ අතුලින් බෙදලා හදන්න ඕනේ කියන ගතිය දින බීජය. ඒ ගතිය නිසා හැදිච්ච රූපේ තමයි අපිට ගහ කියලා කියන්නේ. පස්සේ කියන සුලං හසු උදව් කරලා තියෙන්නේ. ඒ වගේ එකම බත්පාන් කවුද මුන්නට අවරණ ස්ත්‍රී පාන් කරු පුරුෂ පාන් කරු ස්ත්‍රී බත්තට පුරුෂ බත්තට කියලම නැහැ. එකම පස්දිය ගිනිසුලන් හතර අරගෙන කල්ති කය ඇතුළු කරගෙන පවතින හිතේ තමයි තියෙන්නේ මේ කනබුන රූප කලාප අනුකරණ ඕන මොන විදිහටද කියලා. හිතේ කියන ගති වලට අනුව ලෝකයේ තුල ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා පෙන්නලා සැප දුක් විඳින්න පුළුවන් විදියට රූප කලාප හදවත ගතිය තියෙන්නේ ඉති ඉන්ද්‍රිය කියන එක තියෙන හිතේ. ඒ විදිහට තමයි මේ රූපේ හදන්නේ. හිතේ තියෙන ඉන්ද්‍රිය ගතිය නිසා ඔන්න රාශි වෙච්ච මහ භූත රූපේ තමයි මේ තියෙන්නේ. ඒ හිතේ තියෙන පුරුෂ කියන ගතිය නිසා පුරුෂ කියන ඉන්ද්‍රිය නිසා භව රූපේ නිසා රාශි වෙච්ච මහ භූත රූපේ තමයි මේ තියෙන්නේ මේක ඵලයක් මේක ඇති කරපු රූපය හේතු මේක ආහාරයෙන් හඳුන රූපේ මලමිණියක ඉන්ද්‍රිය නැහැ පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැහැ ඉත්ති භව රූපේ නැහැ පුරුෂ භව රූපේ නැහැ ඒ භව රූපේ නිසා හැදිච්ච මහ භූත රූපේ විතරයි තියෙන්නේ එතකොට කවදාවත් ඉත්‍ත්‍යක්ව අල්ලන්න බෑ පුරුෂයෙක්ව අල්ලන්න බෑ යථාර්ථය තමයි ඒ ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය නිසා හැදිච්ච රූපේ ඉන්නේ. ඕගොල්ලෝ හිතන්නකො එකම පාන් කාලා කොහොමද ස්ත්‍රිය හැදෙන්නේ පුරුෂය හැදෙන්නේ කියලා. එකම පටිඝාපෝ තේජෝ වායෝ කියන හතරෙන් එක ගහක් කෙලින් හැදුනේ තත්වෙ තිබෙන්නේ එක ගහක් අතේ තියෙන මොකද කියන්නේ කොහොමද? දින්ජ තියෙන හැකියාව නෙමෙයිද? එකම බත්පාන් කෝප් නැත්තම් අම්මගෙන් බොන කිරි ටිකන කිරි ටිකේ ඉඳලා එකම දේ දීලා කාලා ආහාර වෙනසකින් නැතුව මේක වෙන තැනකින් වෙන රූපයෙන් හැදෙන්න අපිට පේනවා ආහාරයෙන් හැදෙන්නේ. ආහාරයෙන් රූපේ හැදුනට වෙනසින් හැදෙන ගතිය උතරින් පටන් ගන්නවා. ඉස්සියන් කුලේ පුරුෂයෙක් වෙන විදිහට උනේ කොතනින්ද කියන එක තේරෙන්නේ නේ. එතකොට දැන් හිතන්න හිතේ තියෙන ඉති ඉන්ද්‍රිය නැත්නම් කර්මජ ගතිය නිසා හැදුණු රූපේ නම් මේ ඉත්‍රි ආකාරයේ ඉත්‍රි භාවයේ ඉත්‍රි ලීලාවේ ඉත්‍රි හඬ කියන ඔක්කොම රූප ප්‍රතිපදවල තියෙන මේ ඉන්ද්‍රිය සිතේ තියෙන ජෛතික ටික. එතකොට ඒක හේතුව මේ ඵලය. මේ රූපේ හදපු හේතුව රූපයේ සිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතෙන් ඒ රූපේ ඒ හිතෙන් හදපු රූප ටික ඉතුරු වෙනවා. ඒ දිට්ඨියේ වලින් නෙමෙයි සංසිඳිච්ච රූප විචිත්‍රය හැදී ඉතුරු වෙනවා අද අපි ඉන්ද්‍රිය රූපේ පුරුෂින්ගේ රූපේ නිසා රාත්‍රී වෙච්ච මහ භූත රූපය අල්ලලා ඉස්ත්‍රියක් කරනවා කියලා කියන්නේ. පුරුෂ ඉන්ද්‍රිය නිසා රාශි වෙච්ච අවකාශේ රාශි වෙච්ච සතර මහා ධාතු රූපය අල්ලගෙන පුරුෂය කරනවා කියලා හිතාගෙන ඉන්නේ. ඕගොල්ලන්ගේ ඉස්ත්‍රි පුරුෂයට රවට්ටන්න පුළුවන් විදිහට මෙහෙම ඇද හැඩතල හදලා අර වඳුරු අල්ලන්න ගිය වැද්දෝ සමහර වෙලාවලට පොකුණවල් ගාව තියනවලු කොහොල්ලවලින් හදලා නබෝන කුබම්බු හදලා හරිද මක්කට ලාභ කියලා එකක් තියෙනවලු ඈ ඉතින් වතුර කිස්ලා ගහනවා කියනවා මට දැනෙනවා මේ අතින් ගන්න දෙයක් අතරිනවා කකුලෙන් ගන්න එකක් අතරිනවා මේ කකුලෙන් ගන්න එකක් අතරිනවා ඕලින් ගන්න එකක් එතකොට ඕන විදියට ගන්න බුදු ජනක කුමාරයට උපමාවල තියෙනවා ඉත් ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය රූපයෙන් කරගන්න ඔය වගේ කර්මජ රූපේ හැංගිලා ඉඳලා කොහොල්ල බබ හදලා වගේ මෙහෙන් ඉත්‍රි පුරුෂ කියන රවට්ටන මුලින්දී රූපයක් හදලා තියෙනවා. දැන් ඉතින් මේක හදපු කෙනා වඩුව මෙහෙ කෙරුවේ. සතර මහා ධාතුවේ මේ විදිහේ එකක් හදලා තියෙනවා. දැන් මේ ඉත්‍රියක් නේ කියලා අල්ලනවා. ඒ අතට ඇලෙනවා. පුරුෂයෙක් කියලා අල්ලනවා. ඒ අතට ඇලෙනවා. අන්තිමට පස්කොලෙන්ම අහුවෙලා බැඳලා ඉන්න ඉති රූප ඉති ශබ්ද ඉති ගන්ධ ඉති රස ඉති පොට්ටබ්බ කියලා පුරුෂ රූප පුරුෂ ශබ්ද පුරුෂ ගන්ධ පුරුෂ පොට්ටබ්බ කියලා පස්කොලෙන්ම අහුවෙලා තියෙන මහ භූත රූපේ ඇයි මහ භූත රූපේ මේ විදිහට කෙරුවේ මේ කරපු කෙනා මෙනේ එතකොට අපි මේ දකින්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයා කියන තැනට පෞද්ගලික සැබෑම අර්ථයෙන් මෙහෙම නේද කියන උදන්නාකමත් ස්ත්‍රී පුරුෂයන් කැටියෝ රැවටෙන්න තියෙන ඉඩ වැඩි. කවදාවත් අපිට මේ ඇත්ත නොදැක මේ මුලාව දුරු කරගන්න බෑ. බුදුහාමුදුරු පහලකන් ලෝකෙ කියන නොදුන්නා නම් අපි කන බොන ආහාරය දිහා බලාගෙනම හිතාගෙන ඉන්නේ ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා. එතකොට ස්ත්‍රියක් කියලා මෙහෙම ඇල්ලුවා කියලා කියන්නේ සතර මහා ධාතු රූපේට මේ තණ්හාව වැටගෙන තියෙන යටේ. මොකද ඉස්ත්‍රියකට කරපු තණ්හාව පිළිස්න එතන ඉස්ත්‍රිය තිබුණා නම් හිතියන. ඔන්නෝකයි ඉත්තිංගය සහ පුරුෂින්ද්‍රය කියන රූපේ ලක්ෂණය. මහ භූත රූපයෙන් නිබඳු හැඩවලට හැදුව ගතියට කියනවා ඉත්තිංගය පුරුෂින්ද්‍රය රූපය කියලා. ඔක හිතේ ඇති ගතියක් හිතෙන් තමයි ඔක හදන්නේ. හරිද? ඔක තමයි සුකුම රූපවල රූප දෙක තේරුම් ගන්න කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා ජීවිතේන්ද්‍රිය වෘද්ධිය කියලා. ඉන්ද්‍රිය වෘද්ධිය ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ ජීවිතය පවත්වා ගැනීම ඉන්ද්‍රියක් තියෙයි. ජීවිතය ජීවත් කරන්න පුළුවන් ඉන්ද්‍රියක් තියෙයි. ඒකට කියනවා අපි පණ ඇති සහ පණ නැති කියලා. කොටස් දෙකකට බෙදනවානේ. දැන් මේ මේ වගේ දුරකථන වගේ දේවල් වලට කියන පණ නැති වස්තු කියලා. ජීවිත ඉන්ද්‍රිය තියෙන ඒවට හඳුන්වාගෙන පණ ඇති වස්තු කියලා. දැන් මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත අපේ ජීවිතයන් ගස්කොලන් වල ගත්ත දින ජීවිතයෙන් ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. තේරුණේ? හැබැයි මෙතන අපි ඉන්න තැන වෙනසක් තියෙනවා. මෙතන රූප ජීවිතින්ද්‍රිය සහ නාම ජීවිතින්ද්‍රිය කියලා දෙකක් තියෙනවා. අපි ඉන්න තැන ජීවිතින්ද්‍රිය දෙකක් තියෙනවා. බාහිර වස්තුන්ගේ තියෙන රූප ජීවිතින් විතරයි. අපි ගාව තියෙන රූප ජීවිතින්ගේ නාම ජීවිතින් දෙක දෙකක්. මේ ජීවිතින් ජීවදී මොකක්ද ගන්නවද? තමන්ට තමන්ම හදා ගන්න පුළුවන්. ජීවිතය ජීවත් කරව ගන්න පුළුවන්. ඒකයි තේරෙනවා. මම උපමාවක් කළොත් මේ කොහොම ටික තියෙනවා යන්ත්‍ර ගොඩ යන්න පුළුවන් නේ. සෙදම් පුදක කරගෙන සංගාව තියෙන ඕන තමයි ඉතින් සෙදෙප්පු හත්තිනේ. අවිතෙන් සෙදම් පුදක කරගෙන මාස 6ක් විතර දාන්න බලන්න. දැම්මහම කොච්චර කඩිය ගෙවෙයිද? ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. සෙදෙප්පු නොදා ඔය මාස 6ම ඔය ගමනම ඕගොල්ලෝ ඇවිද්දොත් ඒ කකුල ගෙවෙන්නේ නැතේද? කෙවෙනවා. කෙවෙනවා. ඉතින් බැරි වෙලා ඔය කියන අපි ඇවිදින විදිහට කකුල ගෙවුණු නැරෙන්න රූපේ කිදුවේ නැති. නමුත් ජීවිතින්ගේ ලක්ෂණ රූප ලක්ෂණය තමයි ගෙවෙන ගෙවෙන කියලා හදා ගන්නවා. ගෙවෙන ගෙවෙන කියලා හදා ගන්නවා. හරිද? කනබුන ආහාරයෙන් අජීවස්තු කෙරෙප්පි ජීවිතින්ද්‍රියනේ ගෙවුණු ගෙවුණම තමයි යකේ හදාගන්නේ. ජීවිතින්ද්‍රිය නැති කියන ලක්ෂණය තමයි ගෙවුණම ඒක ගන්න හදාගන්නේ. කෙරෙප්පු ගෙවුණ ජීවිතින්ද්‍රිය නැහැ කියන්නේ එයාට ඒව හදාගන්නේ. ඉතින් ගෙවුණු බව තේරෙනවා. අඩුව තේරෙනවා. ඕනම දෙයක් අජීවී වස්තුවක ස්වභාවය තමයි මොකද ඒක ගෙවුණාම හදාගන්න බෑ. ජීවිතින්ද්‍රිය රූපේ ලක්ෂණය තමයි මොකද්ද? එයාට ඒව හදාගන්න ඕනවා. ඈ ගහක් උනත් ගන්න ගහ හදිස්සියේ කැපුවොත් එයා ආයෙ දළු ගන්න. ඒතර හදා ගන්නවා. පොත්තක් ගහුවොත් පොත්ත ආපහු ගියවිල එයා ආපහු හදා ගන්නවා. මොකද එයාගේ ඉන්ද්‍රිය තියෙනවානේ. ජීවිත ඉන්ද්‍රියෙන්ද එයා ඒක හදා ගන්නවා. ඒ හදාගන්න එයාව ජීවත් කරගන්න පුළුවන් ක්‍රමයක් එයා හදාගත්ත එකක් තියෙ ඔක තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. තේරුණානේ? එතකොට මේ රූපය ඇවිද්දට ගෙවෙන්නේ නැති ගෙවෙන්න තුනේ ගෙවෙනවා. නමුත් එයා හදාගන්න ඒක තමයි ඔන්න ඒකට ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. තේරුණාද? ඒ බාහිර තියෙන ගස්සල් වල තියෙන ජීවිතේ මේ රූප ජීවිතේ ඇත්ත එකයි. නමුත් මෙතන තව වෙනසක් තියෙනවා මෙතන තියෙන නාම ජීවිත ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ රූප ජීවිත ඉන්ද්‍රියෙන් කලබල ආහාරේ වැය වෙන වැය වෙන කොටස් හදලා ඒ රූපය හදාගන්නේ රූපෙන් ජීවිත ඉන්ද්‍රියක් කරනවා. චිත්තචෛතසික ටික තුල මේ චිත්තචෛතසික ටිකෙන් පොත නිරුද්ධ වෙන්නේ ඊගව චිත්තචෛතසික ටික ඇති වෙන්න පුළුවන් හේතුව හදලා. ඒ හිත නිරුද්ධ වෙන්නේ ඊගව චිත්තචෛතසික ටික ඇති වෙන්න පුළුවන් හේතුව හදලා කියලා නාම ධර්ම ටික ජීවත් කිරීමේ අඛණ්ඩ වෙන දිනුවකුත් ඔකට තමයි ජීවිතේන්ද්‍රිය වෘත්ති කියලා කියන්නේ. ඕනෝයි ධර්මතාවයට. හරිද? එතකොට මේකත් මේ නාම ජීවිතේන්ද්‍රය සහ රූප ජීවිතේන්ද්‍රය කියන දෙකම මේ කයේ පිහිටලා තියෙන චිත්තචෛතසිකෙට තියෙනවා. මේ කයේ තියෙන රූප ජීවිතේන්ද්‍රයව පවතින්නේ මේ චිත්තචෛතසිකෙට නැත්තම්. ඒ නිසා ජීවිතේන්ද්‍රය කියන එකේ වැඩේ තමයි හැබැයි චිත්තචෛතසිකෙට සයි. එතකොට ඉන්ද්‍රිය පුසෙන් ජීවිතේන්ද්‍රය ඊට පස්සේ අවකාශ රූපය කියන එක ගත්තාම දැන් අවකාශ රූපය කියලා අපි හිතාගෙන ඉන්නේ කෙනෙක් හිතන්නේ අවකාශය කියන එක නිවනට උපමා කරන අහස වගේ කියලා. ඒ ගොඩක් කෙනෙක් හිතන්නේ අහස කියන කිසි දෙයකින් හැදෙච්ච එකක් නෙමෙයි. කිසි දෙයකින් නැති වෙන එකක් නෙමෙයි. ඈ ඔහේ ස්වභාවිකව තියෙන එකක් ඉඳ කියන එක අහස කියන එක කියලා. නෑ අහස කියන එක සංකත පරිදුම් පල හේතුකින් හටගත් එක. අහස දෙආකාරයි ආධ්‍යාත්මික සහ බාහිර කියලා ඉතින්. දැන් නා සිදුරු කන් සිදුරු මුඛ සිදුරු වගේ දැන් ගත්තාම මේ ශරීරයේ සාපේක්ෂව වේවේන් කියලා තියෙනවා අවකාශය. ඒකට සාපේක්ෂව මේ අවකාශය කියන එක අදහ අපිට තියෙන්නේ මේ කයට සාපේක්ෂව. අවකාශය කියන එක අපිට තියෙන්නේ කය සාපේක්ෂව. ඇයි එහෙම කිව්වේ? මේ කය හැප්පෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් ඉඳ තියෙන තැන් වලට අපි අවකාශය කියලා කියන්නේ. හොඳයි. අපි මේක වල සියුම් ආත්මවලින් ක්‍රේන්තියගේ මට්ටමක හෝ දෙවියන්ගේ මට්ටමක උපන්නේ. ඒ ශරීරක සාපේක්ෂව අවකාශයේ මේක නෙමෙයි මේව ඇතුළට යන්න පුළුවන්. එයා හැපෙන්නේ එයාගේ මට්ටමේ ශරීර වල විතරයි. තේරුණා නේද? දැන් සිවුම් දෙවියෙක් ගත්තොත් එයාගේ මේ ශරීරය ඇතුළේම උනත් කියන්න පුළුවන්. හැබැයි එයාට එයාගේ මට්ටමේ ශරීර වලට හැප්පෙන්න බෑ. ඒ ගෑන් හැප්පෙන්න තියෙන තමයි අවකාශය කියන්නේ. රත්නයක් ගත්තොත් එයාගේ දෙවියන්ගේ ශරීරය ඇතුළේම තියන්න පුළුවන්. එයා හැප්පෙන්නේ එයාගේ මට්ටමේ ශරීරයක. එතකොට අවකාශය කියන එක කෙනා කෙනාට සාපේක්ෂව ශරීරයට සාපේක්ෂව හම්බෙච්ච දෙයක් නෙවෙයි. නැත්නම් මේ අවකාශය කියන එක මොකද මේකේ තව ගොඩාක් සිවුම් රූප ඇති. අවකාශයේ කිසිම තැනක විත්‍යයක් නැහැ. කිසිම තැනක විත්‍යයක් කියන විදියක් නැහැ. විත්‍යයක් නැහැ. විත්‍යයක් කියනවා අපේ ජීවිතේ නැත්නම් හැමදාම පටිආපෝ තේජෝ වායුව සතර මහා ධාතු තියෙනවා. තමයි පරමාණු න්‍යෂ්ටි වලින් කරන්නේ මොකක්ද? මේ අවකාශයක තියෙන විත්‍යයක් ඇති කරන්නේ. මේ ඇටි විතර. විත්‍යයක් ඇතිකොලොත් ඒ විත්‍ය පුරවන්න ළඟපත් තියෙන ඔක්කොම කඩාගෙන එයි. එහෙම වෙන්නේ නැත්තේ මේ විශේෂ නැති නිසා. නමුත් ඒ රූපපටි ඇඟ හැපෙන්නේ නැහැ. අපේ රූපේ මට්ටම විඥානයේ පිළිඳින්න කයේ මට්ටම ඔන්නේ කයල සාධ්‍ය එක්ක ඒ මට්ටමේ රූප වලට යනවා අවකාශය කියන්නේ. ඒ කියන්නේ අවකාශය කියන එක අපි දතයුතු සංකතය කියන එක මේ කය සාපේක්ෂවයි කය කියන එක තියෙන චිත්ත දැසිට නිසා. එතකොට අවකාශ රූපය සිවුම් ඒක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ලහුතා රූප ලහුතා රූප ගැන මම එදා කිව්වා ලහුතා කියන්නේ සැහැල්ලු. අපි තරජේ ප්‍රදාලා කිව්වොත් අපේ කය කිලෝ 50කට වෙයි. නමුත් ඇවිදිනකොට අපිට කිලෝ 50ක් 60ක් ගෙනියන බරක් දැනෙනවද? දැනෙන්නේ. අලියෙක්ව තරංගිය දාලා කිව්වොත් අලිය කිලෝ 1000ක් වෙන අලිය දිනනකොට අලියට අලිය කිලෝ 1000ක් ගෙනියන බර දැනෙන්නේ සිතෙන් කය නිබර කරනවා. සිත නිසා කයේ බර දැනෙන්නේ නැතිකම හඳුන්වන ලකුතර රූපේ කියලා. මේ කෙනෙක් හැටියට පුද්ගලයෙක් හැටියට වැවටෙන්නේ එහාට මෙහාට වේගෙන් දුවල යන කය හොල්ලවන්න පුළුවන් විදියට හිතෙන් කය මහ භූත රූපේ නිබර කරපු කමතයි ඕගොල්ලෝ එහාට මෙහාට ඔය කය ගෙනියන්නේ. නමුත් ඒ රූපේ හඳුනන්නේ නැති හින්දා මම කරනවා මම යනවා මම එනවා මගේ අඟ පැහැදිලි මට පාඩුයි උඩ පයින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. කිලෝ 50ක සෙන්ටිමීටරයක් කරේ තිබ්බ වගේ අඩිය තියෙනකොට මේ කයේ බර දැනෙනවා නම් මෙච්චර නටන්නේ නැහැ. ඇත්ත. නමුත් මේ හිත හිතයි මේ කය මෙහෙම කරලා තියෙන්නේ. අපේ බරට බර කරේ තිබුත් ඇවිදහැකිද කියන්නේ? බැ. නමුත් හිත කියන එක ධර්මතාවය දිහා බලන්න මොන වගේ ධර්මතාවයද කියලා හිතුවේ නැතුවට තරාජයකට දාලා මේ කිව්වහම බරට ඉන්න මේ කය යනකොට බරට යන්නේ නැති ඇයි කියලා හිතන්නේ. ඒ හිතන්නේ නැත්තේ මොකද? ඈ තරාදික දාන කියවහම කිලෝ 60යි කියලා පෙන්නනවා. ඉතින් මේ උඩ පයනවා කිලෝ 60 කුඩදම වගේ තේරෙන්නේ නැහැ. කාටද ඇයි තේරෙන්නේ නැත්තේ? මොකද්ද මේක ඇයි ඇයි? ඇයි මේව හිතන්න ඕන දේවල් නෙමෙයිද? මොනක් තියෙන කෙනෙක් හිතේ යුතු නැද්ද? මේව හිතන එක පාපයක්ද පාපයක්ද? ඈ? ඔබ හිතුවනම් තමයි හිතුවනම් තමයි මේ කෙලෙස් ගෙවෙන්නේ. ඈ? පුද්ගල භාවයේ අපි භෞතිකයේ උනරවල බැඳලා හිටින්නේ නැති අපිට භෞතිකයේ මත විතර පසිත නොවිච්ච ධර්මතා තව තියෙනවා නේද නොපෙන නාම ධර්මයන්ගේ එර්තිය ඔන්නේ පෙනෙන මට්ටමට තියෙනවා නේද දැන් පෙන්නලා හිත කියන්නේ කේර්තිය කියලා එකට යන්නේ හිත කියන නොපෙනුනාද චිත්තචෛතසික කියන එකකින් කරන වැඩේ මොනතරම් යමක් කරලා තියෙනවද කියලා නාම ධර්ම ටිකෙන් කරන රූපෙට කරලා තියෙන කෘති දිහා බලන නැති තේරුම් ගන්න. රූපෙට මෙහෙම අමුතු හැකියාවක් නෑ රූපෙ මෙහෙම පුද්ගලෙක් කියලා නැවතන විදිහ රූපෙ මෙහෙම හැකියාවක් කරන කය අසුර කරනකොට හිතෙන් කියන කාරණාව ඈ නාම ධර්ම භෞතිකයෙන් නිදෙනවා නම් කියනකොට භෞතිකවාදී නොවි තව යමක් කියනවා කියලා මහා නොපෙනෙන දේ ඔය ටිකට කියලා මම හිතන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ උඩ බලනවා නම් උඩ බලනවා කියන්නේ මොකද කිසිම දෙයක එල්ලෙන්නේ නැතුව පොළොවෙන් පොඩ්ඩක් මොහොතක් හරි උඩ හිටියනම් මේ කිලෝ 50ට උඩ දෙන්නේ කොහොමද කියලා බලන්න. සිතුවිලි වලින් නෙමෙයිද කියලා බලන්න. ඈ? ඔකට කියනවා ලහුතා රූප කියලා. මේ සිතේ තියෙන ගති වලටයි මේ කය. ඒකත් නොදන්නකම මේ ගහ කෙනෙක් හැදෙන්න හේතුයි. කටලොක් මෙටීරියල් එක කටලොක් ගහ හැදලා තියෙන හැටි මේ කියන්නේ. මුදිතා රූපය ගැන කිව්වා. නැරිච්ච කෙනෙක්ගේ රූපයක් අල්ලලා බලන්න අල්ලපුවයි දන්නව ඇති මේ නාසය මූණ එහෙම ඔබලා බලන්න මේ නිදුර ඔබන්න බෑ වගේ මේ ඔබන්න බෑ. මේ මට දෙන්නේ කලු කලක් වගේ. කලු කලක් වගේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ මහ භූත රූපේ මොළොක් වෙලා තියෙන්නේ. මෘදු වෙලා තියෙන්නේ. ඒක තමයි අනිවාර්යයෙන් අතහරි සිනින්දේ මූණ හරි සිනින්දේ කියලා පැවටෙන්නේ. කෙනෙක්ගේ මූණ කෙනෙක්ගේ අත කියලා රැවටෙන්නේ හිතේ තියෙන gati ටිකට මහ භූත රූපේ මොළොක් කරලා ඔන්න ඒක ඒක කෙනෙක් කිව්වා. මේ විඥානේ මේ විදුරට දැසගත්තු මේ විදුරට මුදුන් ලෝකේ එහෙම නැහැ කියලාද කියන්නේ ඕපපති උප්පතිතියේ ඕපපති උප්පති තියෙනවා. මේ විඥානයේ ගලකට බැසගත්තු ගලකරින් කියලා කීටි උස්නේ දැනෙන ඒ ගලට. මේක මේ විහිළුකක් එහෙම නෙමෙයි. එතකොට මේ මේ තියෙන රැල්ලට බැසගත්තු ඒ රැල්ලේ හැදී හිතේ තියෙන ගැටි වලට වට පිටානවා. ඒ කර්ම නෑල්ල එහෙම උපන්න පුළුවන් යෙදෙන මුදුන් මුළු උපතියට තේරි. ඒ වගේ එකක් මේ වෙලා තියෙන්නේ. මේ කෙනෙක් කියලා රැවටෙන්නේ අපි ඒක නොදන්නේ හින්දා. මොකද මුදිතා රූපී කියලා. මරිච්ච මලමිනියක් දිහා බලන අත්පය නමන්න දිගන්නේ පුළුවන් දෙයක් තරවදම් වෙ තියෙන්නේ. කඩන්න වෙන්නේ එහෙම. පටපට ගාලා කඩලා තමයි බඳින්න වෙන්නේ ඔය පැය ගන්න ගිය මලමිනිය. නමුත් හොඳ ලස්සනට නටන්න පුළුවන් අතර නටවපු ලස්සන කොහොමද කියලා කියන්නේ මොකද මේ කය අසල් කරලා පවතින සිත නිසා මේ කය කර්මඤ්ඤතාවය ඇතුළේ මොකද කියන කම්මඤ්ඤතා රෝගය කියලා. කය අසල් කරගෙන පවතින හිත නිසා කය මෙහෙම නමන්න හරවන්න නියම කරන්න පුළුවන් කම ඇවිල්ලා තියෙනවා. කය මෙහෙම වෙලා තියෙන හිත නිසා ඒකයි මේ රූප වල අයිතිය හිතටත් අයිතිය කයටත් අයිතිය උපාදාය කියන්නේ ඒකයි දරුවෙක් අම්මටත් අයිතිය තාත්තටත් අයිතිය අම්මගේම දරුවා විතරයි තාත්තගේ විතරයි කියන්න බැදෙන්න එක. ඒ වගේ මේවා සිත උදව්වෙන් කයෙන් ප්‍රකට වෙන රූප. කම්මනිත රූපය. එතකොට ලහුතා මුදිත කම්මනිත උපචේ සම්පති කියලා කියනවා. උපචේ කියලා කියන්නේ රැස් වෙනවා කියන එක. සම්පති කියලා කියන්නේ එකම දෙයක් හැටියට පෙනෙන එක. උපචය කියලා කියන්නේ මුලින්ම හැදුණු රූපේට පසුව පසුව හම්බ වෙන දේවල් යමක යමක රැස් වෙයි නම් මුලින්ම උපන්න වස්තුවට පසුව පසුව ඇවිල්ලා යමක් ගොඩ ගැහෙන්න මුලින්ම හැදිච්ච දෙයට කියන උපචය කියලා. පසුව පසුව හම්බ වෙද්දී ඒක සංකතියක් හැටියට පේනවා. උපජ්ජේ සම්පති කියන දෙක එහෙම දකිය යුතුයි. අපි එකට උපමාවක් කියවුවොත් කුල කාරක කියනවා කියමුකෝ. දැන් ගෙනල්ලා ඒකට උන නම්වර පහලකුත් ගන්නවා. හරිද? 63 හරි 50 හරි මොකක් හරි නම්වර පහලකුත් ගන්නවා. දැන් අලුතෙන්ම කාරක හදපු එකට අපි කියමු උපජේ රූපේ කියන අලුතෙන්ම දැන් කාරකක් ගෙනාවා. උපජේ කියලා කියන්නේ පසුව පසු දැන් මේක 6 4 ගෙවෙනවා. පස්සේ ගෙනල්ලා දානවා. ඒක කොචේ කියලා කියන්නේ පස්සේ ගෙනල්ලා දානවා. මුලින් එකකට පසුව පසුව රැස් වෙනවා. උන්න ටයර් හතර ගෙනල්ලා දැම්මා. කාලයක් යනකොට සීට් ටික ඔක්කොම දිර නරකලා දැන් අලුත් සීට් සෙට් එකකුත් ගෙනල්ලා දැම්මා. කාලයක් යනකොට ඔන්න එන්ජිම සම්පූර්ණ නරකලා අලුත් එන්ජිමකුත් තිබ්බා. ඊට පස්සේ ඉස්සරහ බොනට්ටු සම්පූර්ණ නරකලා අලුත් බොනට්ටුකුත් දැම්මා. දොරවල් හතර නරක් කළා දැන් දොරවල් හතරකුත් දැම්මා. ඩිකිය පැත්ත නරක් කළා ඩිකියකුත් දැම්මා. පහු කාලේ අවුරුදු 15ක් විතර යනකොට මුලින් තිබ්බ කාලකේ එකම කැලලක්වත් නැහැ. දැන් අලුතෙන් අලුතෙන් ඇවිල්ලා දැන් වෙනම කැලේ ටිකක් තියෙනවා. හැබැයි නම්බර් ප්ලේට් එක වෙනස් වෙලත් නැහැ. <laughs> ඒ කියන්නේ දැන් අලුතෙන්ම කෑලිය දාලා එකක් හැදුවම මේ කාර්යයකට වළංගු මේ නම්බරයට වළංගු නැහැ. තේරුණාද? නමුත් එදා තිබුණු කෑලිය අද එකකුත් නැහැ. එතකොට මුලින්ම හඳුනන කාර්යයකට කිව්වා පොච්චේ කියලා මොකද පසුව පසුව ඇවිල්ලා ඒකට රැස් වෙන ගණිත යන්නේ. දැන් මෙහෙනම් කරන්නේ නැතිනම් ලංකාවේම මොක වෙනවද? සම්පූර්ණයෙන්ම එන්ජිමමක් තියෙන මුළු වාහනේම අවුරුදු 25 ගානකට සුත්තක්වත් පරණ වාහන එක කෑල්ලක්වත්ම නැහැ. හැබැයි එදා තිබුණු 63 කියන එක නම් 63 කියන නම් වලට අහුවෙන් ඒ වාහනේ තාම දුවනවා. එතකොට ඒ වගේ ඕගොල්ලෝ උපන්න දවසේ පුංචි හැක්කන දිවනාසයක් කියද්දී නම ධර්මනම් අහවලා නිසංසලා නැත්තම් සමන්ත කියලා දැන් අවුරුදු 50ක් 60ක් වෙලා වෙනකොට දැන් අර කෑලි එකක්වත් නැහැ. නමුත් නර්ව ප්ලේට් එක වෙනස් වෙලා මොකද අලුත් වාහනයක් නෝ වෙන නමක් තියෙනවා. දැන් මේ පුඩා ළමයාක ජීවනක එක නෙමෙයි දැන් වෙන ශරීරයක් නෙමෙයි නම් තහදුවක් හදන්න ඕනේ. නම් නම් තහදුව එක වුණාට රූපේ සමේ සමානයි නම් එදා හිටපු රූප ගැනම තියෙන්න ඕනේ. පැත්තක චූටි අක්කැලකුයි කංකැලකුයි පැත්තකලකුයි එහෙම තියෙන්නේ නැහැ. එදා තිබුණු රූපේ එකම හැඩයක්වත් එකම කැලලකුත් නැහැ. නමුත් සම්මුතියට කිව්වත් වෙනස් නැහැ. ඔන්නෝම තමයි උපචේ සම්පති කියනක දැක ගන්න දෙන්නේ. උපචේ කියලා කියන්නේ මුලින් තිබුණ එකට පස්ව පස්ව ඇවිල්ලා රාශි වෙලා රාශි වෙන එක තමයි උපචේ කියන්නේ. ඒකටම තමයි සම්පති කියලා කියන්නේ. හරිද? උපචේ රූප සම්පති රූප කියන මේ ධර්මතාවයන් හේතුයි කෙනෙක්ම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා නැවතෙන්න මේ સિદ્ધාන්තය තේරෙන්නේ නැති තමයි. පසුව පසු උපදින මුලින්ම චිත්තචෛතසික ටිකෙන් මුලින්ම හැකම් දිවනාර්ථයේ සංවේදී හදපු චිත්තචෛතසික ටිකට කිව්වා උපචය රූප කියලා. හැදුණු මුලින්ම චිත්තචෛතසික ටික නිසා හැදුණු හැකම් දිවනාර්ථයට කිව්වා උපචය රූපය කියලා. ඊට පස්සේ උපදින උපදින සිතගාන චිත්තචෛතසික ටික උපදිනවා. අර මුලින් මුලින් ගතියටම හැදෙන හින්දා ඇහැම තියෙන වගේම පෙනෙනවා. නමුත් කාලයක් යනකොට තිබුණ එක නෙමෙයි වෙන එකක් තියෙනවා මේ ලොකු කියන්නේ. වගේ දැනෙන්නේ. ඔබ තමයි උපචේ සහ සම්පත කියලා කියන්නේ. ඊට පස්සේ ජරතා රූපය කියලා කියන්නේ දිරන බව. ජරතා කියලා කියන්නේ මේ රූපේ මේ සිතේ තියෙන ගතිය කර්මජ තේජෝ ධාතුව කියන එකක්. ඒක හිත නිසා උපදින ශරීර උෂ්ණත්වයේ වැඩි වීමක් තියෙනවා. තේජෝ ධාතුව කියන එක වැඩි වෙනවා. එතකොට ඒ තේජෝ ධාතුවේ පරිපාලකයට වැඩි වීමට තමයි දිරනවා කියන එක වෙන්නේ. ගහක ගෙඩියක් පැහැෙනවා ගෙඩියක් ඉදෙනවා කියලා කියන්නේ ඒකෙන් තේජෝ ධාතුව වැඩි වෙන එක. තේජෝ ධාතුව වැඩි වෙනකොට ඒකේ තියෙන දියබ ස්වභාවය නිදෙනවා. පඨවි ස්වභාවය කර්කස වෙනවා. එතකොට රසය වර්ණය වෙනස් වෙනවා. ඒකට කියනවා අපි ඉදෙනවා කියලා. ඒකේ තව ටිකක් තේජෝ ධාතුව වැඩි වෙනකොට තව ටිකක් රසය වෙනස් වෙනවා. පඨවි විය වෙනවා. ආපෝ දිරනවා. මේ මේ විය වෙනවා. ඉදෙනවා කියනවා. ඒ වගේ මේ අපි දිරනවා කියන එක වෙන්නේ මොකද්ද දන්නවද? කලබුන ආහාර පානයන්ගෙන් හදන රූප කලාපවල දැවීම වැඩි වෙන සිිතේ තියෙන කර්මෙන් තේජ ධාතු වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තේජ ධාතු වැඩි වෙන්න වැඩි වෙන්න කලබුන ආහාරයෙන් හැදෙන රූප කලාපය අඩු වෙනවා නැසෙන එක වැඩි වෙනවා ඒක වෙන්නේ මෙහෙමයි දැන් කුඩාවදීදී ආයුෂය තියෙනවා කියලා කියන්නේ තේජ ධාතු අඩුයි කර්ම සියලු ධාතු මොසම අඩුයි. කෑම කනකොට එක බල්කටකින් රූප කලාප 100ක් හැදෙනවා නම් තේජෝ ධාතු අඩු නිසා නැසෙන්නේ රූප කලාප 10ක් විතර. 90ක් ඉතුරුයි. එතකොට ශරීරයේ හැදෙන පැත්ත වේගවත් නැසෙන පැත්ත තේරෙනවා. ඒකයි දැන් ඔයගොල්ලෝ අවුරුදු 8ක 9ක පොඩි ළමෙක් දැක්කොත් තව අවුරුදු 10කින් දැක්කත් අඳුරගන්න බෑ ඔයගොල්ලන්ට. එච්චර ඉක්මනට දුක වෙනස් වෙනවා. ඔය හැදෙන වේගයෙන් හැදුනොත් කෙනෙක් අවුරුදු 50කට යන කෙනෙක් අඩු 100කට 200කට උතරේ. ඒ තරම් වේගයෙන් හැදෙනවා. ඊට පස්සේ ඒ ජීවිතේ වැඩෙන වෙන තේජෝ ධාතු වැඩි වෙන වැඩි වෙන දැවෙන රූප කලාව උමනේ ආදී. රූප කලාව ප්‍රමාණය වැඩි වෙනවා. අපි කියමු අවුරුදු 25ක් 30ක් ගිහිල්ලා ඕගොල්ලෝ කාවහන් දැක්ක. තව අවුරුදු 30ක් කරලා ගිහිල්ලා දැක්ක සංසගන්න ඕගොල්ලෝ. මොකද රූප කලාප 100ක් හැදෙනවා නම් තේජෝ දාන්තු වැඩිලා රූප කලාප මේ 50ක් හැදෙනවා නම් 50ක් නැරෙනවා. අය අය වැය සමානව හින්දා කීතියක් තියෙන එතන. දැන් කුඩා කාලේ පැත්ත දකින්න හැම වෙලෙම මම පොඩි ළමයි පැත්තෙන් ගිහ පොඩි කාලේ අනුසරණය. හැදෙන පැත්ත වැඩි නැතින රූප කලාප ආදී. එතකොට වැඩෙනවා කියනවා. කාලයක් කියන හැදෙනවයි නැතිනවයි දෙක සමානයි. එතකොට තියනවා වගේ තියෙනවා. අවුරුදු 50 විතර කරනට පස්සේ තේජු දහසු වැඩි. එතකොට හැදෙන රූප කලාපය අඩුයි නැතින රූප කලාප කොහොමද වැඩි? 25ක් හැදෙනකොට රූප කලාප 50ක් හැදෙනවා. එතකොට කෙස් ඇහෙනවා, හම රැලි වැටෙනවා, දත් වැටෙනවා කියලා දිවලටත්. මේ ජරතා රූපය කියන එක වෙලා තියෙන හිතේ තියෙන මෙන්න මේ වගේ කමකින් අනුවිලි කරලා තියෙනවා. හරිද? ඒ නිසයි මේ වෙලා තියෙන්නේ රූපේ හැකියාව ඒ ගතිය කයෙන් ප්‍රකට වෙන තියෙනවා. මේ කයේ එහෙම වෙන්නේ කර්මද තේජාතු උදව් කරගෙන බාහිර වස්තුන් නෙවෙයි ඉස්සුදු තේජෝ ධාතු උදව් කරගන්න. මේ කය වෙන්නේ උපාදින්න තේජෝ ධාතු උදව් කරගෙන බාහිර වෙන්නේ අනුපාදින්න තේජෝ ධාතු උදව් කරගෙන. ඒ වගේම වලදී යයි. දැන් එතකොට චර්තා රූපේ තේරුණානේ. එතකොට අනිත්‍යතාව කියලා කියන්නේ වෙනස් වෙන විපරිණාම වල ස්වභාවය මේ සිතේ තියෙන චිත්තජයසිකයන්ට මේ රූප කලාප වෙනස් වෙනකොට මේ ජරතාව නිසාම අනිත්‍යතාවය කියන එක ප්‍රකටයි. ජරතා රූපේම වෙනස් වෙනකොට අනිත්‍යතාව කියන රූපේ ස්වභාවය තරුණ බව අනිත්‍ය වෙනවා. වහල් ළමා බව අනිත්‍ය වෙනවා තරුණ බව මේ විදිහට පවතින හැදීම වෙනස් කරලා පෙනෙන ගතිය තමයි අනිත්‍යතාව. චරත අනිත්‍යද කබලින්ක ආහාර. ඊට පස්සේ කබලින්ක ආහාරය කියන එක සියුම්ම සියුම් රූපයක්. හිත නිසා ඇති වෙන. එතකොට කබලින්ක ආහාර කියලා අපි හිතාගන්නේ බත් පාන් කෝපි මුංගට කියලා මේ ලොකු ලොකු ලොකු ලොකු ඒවානේ. ඇත්ත ඒක තමයි. නමුත් කනබුන ආහාරයෙන් මේ රූපය හැදෙන්නේ කියලා මම හැමදාම කියනවා නේ කනබුන ආහාර රූප හැදෙන්නේ කියලා කියන්නේ මේක බත්පන් කවුද මුංගට වලින් ඔය විදිහට රූප හැදෙනවා නෙමෙයි. කබලින් කහර සිවුම්ව දැන්නේ කබලින් කාහාරේ මුල් කෙළවර ඔය විදිහට බත් ඇටයක් පාන් කැල්ලක් තරම් ලොකු වුණාට ඕක අනුක්‍රමයෙන් ඇවිල්ලා රූප කලාප හදන්න මේ රූපය හදනවා කියන තැනට එනකොට ඉතාලම කියුම් වෙනවා. අපි කියමු පාන් ටිකක් පාන් කෑල්ලක් කරු බත්තරින් ඉන්ජෙක්ට් එකක් හරි කෑවහම කටේදී අපි හොදට හපනවා. මේ කෙල තියෙන්නේ ආහාරය මුලක් කරන්න. කැඩෙන්න පහසු කරවන්න තියෙන්නේ. කෙලකට වලින්. තම්බනවා කටේදී මේක තම්බල මුලක් කරලා දෙනවා. දැන් පෙන්නන ඔය වලසුන්ගේ වගේ කටවල කෙලවලට අවුරුදු කොච්චර ගන්න දෙන ඇට කැල්ලක් ඒ වෙලාවෙම තියෙන මඤ්ඤෝ කාලයක් වගේ බුරුල් කරලා දෙනවා කියනවා. එතකොට ඒ වගේ ආහාරයේ සම්පූර්ණ කටේදීම ආහාරයේ ප්‍රමුඛ වෙනස් කරනවා. හපන්න පුළුවන් විදියට. දත් ටිකක් තියෙන හොඳට මේක හපන්න මොකද ඒක කුඩු කරලා යවපු හැටියට ඉතුරු කොටසට පහසුයි. හැබැයි අපි හපන්න නැතුව අපිට ගෙලිනක පුරුදු වෙලා තියෙනවා. එතකොට හරියට ආහාරයේ රසය තේරෙන්නේ නැහැ කියනවා. අවශ්‍ය අඩු වෙන හේතුවක් ඇටියට බුදුජානකයන් පනවනවා හරියට ආහාර හපලා නොවලඳන එක. අවශ්‍ය අඩු වෙන හේතුවක් අවශ්‍ය දෙන්න තියෙන හේතුවක්. හොඳට පිටි කෙටි තරමටනේ පිළිවෙලින් හැදෙන්නේ නේද? ඒ වගේ මේ හොඳට හපා දත් ටික තියෙන හොඳට ආහාරේ හපන්නේ මේ බල කිව්වට මාත් සම්බන්ධ නැහැ. පුරුදුල කියන හැටි කියනවා. නමුත් මම ධර්මතාවය කියන්නේ. නමුත් මම ධර්මතාවය කියන්නේ. හපල ගිල්ලහම ඒ කියන්නේ කෑලි සිවුම් වෙච්ච තරමට ආමාශයට පහසු වෙන දිරවන්න. එතකොට හොත්තට අවශ්‍ය පෙරෙනවා. ඉතින් මොන කටේ දිහාට වහන්න ඒක ආමාශයට ගියාම ආමාශය කියනවා තව ගියරයක්. ඒක මේකට එකතු වෙනවා. ඊට පස්සේ අර වොෂින් මැෂින් එකක ලෙන්දෙන්ම කරකෙන්නේ ඒ වගේ කොට්ටාස වාසිය කියලා එකක් තියෙනවා. වාසිය කොටස එකක් කනගුණ ආහාර පාන විශේෂයෙන්ම කැරෙනවා ආමාශය. මේ කලබුණ ආහාර පාන ඔක්කොම සම්පූර්ණ දියරයක් වෙනවා. ආමාශය තුළ දියරයක් වෙනවා. වටලක් වෙනවා. කාර්යයක් වගේ. ඉස්සෙන්ට 24 වියන් පුරුෂයන්ට දෙතිස් වියන් කියලා දිගම බඩවලක් තියෙනවනේ අහලා ඇති. දැන් රත් වෙච්ච හොඳ රත් වෙච්ච බඩේ දෙකේ වතුර ටිකක් දැම්මොත් මොකක් වෙයිද? ටිකක් දුරට යනකොට වාෂ්ප වෙනවා නේද? හොඳට ලත් වෙච්ච යකඩ නලයක් දිගේ වතුර ටිකක් ඕගොල්ලෝ දැම්මොත් කෝට්ටකින් ටිකක් දුර යනකොට වාෂ්ප වෙයිද නැද්ද? දැන් මේ අර ආමාශය තියෙන දියරේ ඉත්‍රින්ද දෙතිස් මේ දෙතිස් විශේෂයෙන් පුරුෂයන්ට දෙතිස්යන් බලවල දිගේම යනකොට මේ ශරීරයේ තියෙන කර්ම දෙකේ දාන මේ කියන රස කොටස් ටික ඔක්කොම උනා ගන්නවා. ගෑස් එක ගෑස් එක රසවලින් අන්න ඒ උරා ගන්න වාස්තේ තමයි කබලිකාරය කියන්නේ. ඕකෙන් තමයි කේස් හැදෙන්නේ, හම හැදෙන්නේ, ලෝමිය දත් හැදෙන්නේ. ඔය කුඩා බඩවල කියන බඩවලක් කැපුවම මම ඔය බලලා තියෙනවා මේ කපන්න කියනවා. ඒ බඩවල එකම සියුම් සියුම් මේ රස කොටස් උරා ගන්න සියුම් තිරා තියෙනවා නහර කොහොමද? හැදෙලා තියෙනවා බලන්න ඕන නම් හරිද නැගල හැන්නේ කමනදලට ගියහම මේක කොහොමද ගන්නවා ඊට පස්සේ මේ බඩවැලේ කෙරෝලට ගියහම රොඩු ටික විතරක් ඉතුරුන එකට අපි අසුස් කියලා කියනවා රොඩු ටික විතරක් ඉතුරු වෙනවා එතකොට කනබුන ආහාරයේ පාන කබ කනබුන ආහාරයෙන් කෙතුම් හැදෙන්නේ කියලා කියන්නේ අපි බත්තටේ පාන කියලා දිහා බලන මේ එතනින් පටන් අරගෙන මෙහෙම චක්‍රයක් වෙලා මෙන්න මේ වගේ තැනකින් සිවුම් තැනකින් හැදෙන ඒකයි ඔහොම වෙලා යන හින්දායි මේ කෙස් හැදුනේ කලබුණා හරි කියලා අපිට පේන්නේ නැහැ. වර්තයෙන් කෙස් වුණා තිබුණා මොන පේනවා. නමුත් මේක චක්‍රයෙන් යන හින්දායි පේන්නේ නැහැ. නමුත් මේ කෙස් වුණේ සම්මස්නහර හැදෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකටයි. එතකොට ඒකේ ඇහැටවත් නොපෙනෙන ඉතාම සිවුම් රූපයක්. ඒක කය ඇසුරු කරගෙන පවතින හිත කියන කමිතරයි කලින් කාහලේ දරා ගන්න පුළුවන්. ඒකයි කෙනෙක් මරණ පරීක්ෂණයේදී ඔයගොල්ලෝ දැකලා ඇති මෙයා කොච්චර වෙලාද නැවිලා කියන එක හොයන්න තව සාක්ෂියක් තමයි ආහාර පාන ගමන් කරපු දුර ප්‍රමාණය බලන. එහෙම නේද? දුර ප්‍රමාණය බලන. මොකද ආහාර චක්කේ නැසනට කරා. හිතේ. ඒකයි කබලින් ආහාරය කියන එක හිත නිසා පානන රූපයක් හැදෙන්න පරමයි. එතකොට පෙර ගස්ලගු ඇටේට හැදුණු ගස්ලගු ගහ කියන තැනක හැදිලා තියෙන ගහ නියමයි. මේ ගහ හැදිලා තියෙන්නේ කන දුන ආහාරයෙන් හැදුණු මහ භූත රූපයත් ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්ත චෛතසික ටිකක් කියන ප්‍රධාන දෙන්න සහ ඒ දෙන්න නිසා හැදිච්ච පරිවාර ධර්මතාව ටික කියනවා. චිත්ත චෛතසික ටික ටික චිත්ත චෛතසික කියලා ප්‍රධාන දෙන්නට කිව්වා රූප පට ව්‍යාපෘතිච්ච වායු කියලා. මේ දෙන්න එකතු වෙලා හැදෙන රූප ටිකට කියන උපාදාය රූප කියලා. මේ රූප 28 ඇත්ත තේරුම් ගන්න කියොත් අපිට තේරෙන විතර ඇත්තටම තියෙන්නේ චිත්තචෛතසික ටිකක රූපයකුයි චිත්තචෛතසික රූපක ධර්මතාව ටික තේරුණා නම් රහත් වෙනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි අභිධර්ම නෙමෙයි ඔගලගේ ජීවිතේ මේ කාමයේ පිළිසින දකින රූපයේ පිළිසින දකමේ ඔය උපාදාය රූපේ දක්වන ඒකටයි මෙතනදී චිත්තචෛතක ටික හැදිලා තියෙන්නේ පෙර අවිද්‍යාත්ම තණ්හා කියන ටිකෙන් කියලා මම කිව්වා. රූපේ හැදිලා තියෙන කන බොන ආහාරය. එහෙනම් මේ හැම රූපයක්ම කියලා මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා කියලා. මෙන්න මේ ඇහැ හැදුන හැටි කන දිව නාසය ශරීරය හැදුන හැටි ඉස්ත්‍රියක් වෙච්ච හැටි පුරුෂයෙක් වෙච්ච හැටි මේ ජීවිතේ පවතින හැටි සැහැල්ලු බව නිබර බව මේ ටික දකින්න මේව හැදිච්ච හැටි දන්න හින්දා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන මාර්ගයටදී එයා දන්නවා මේ රූපේ හැදුනේ මෙහෙම මේ රූපේ තියෙන්නේ මෙහෙම මේ රූපේ පවතින්නේ මෙහෙම කියලා හොඳට දන්නවා හොඳට දකිනවා මෙහෙම දන්න දැනෙද්දි මෙහෙම දකිද්දි තව කොහොමද මේකට මම කියන්නේ මම කියන්නේ මගේ කියන්නේ කියන මොඩකම පිටු වෙන්නේ නැහැ මොකද මේ ටික දන්නවනම් දකිනවා. ඥානතුහං වික පස්සතු ආසවනකම් වදන්. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රය වෙන කියන්නේ. දැන් මුලින්ම දැන් දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් ආශ්‍රය වුණු පුද්ගලයෙක් දැකීම ඡේ වුණා නම් තමයි පුළුවන්. හරි. දැන් ඥානතු දැන් දන්නවා. නමුත් ආශ්‍රය වෙන්නේ දකින්නේ ඒ හින්දා දැන් ඥානතු දන්නවා පස්සතු වෙනවා. දකින්න ඕනේ. ඒ හින්දා සීලයක පිළිතර සමතකම තනකින් හිත වඩමින් හොඳට මේ රූප ටික බලන්න. බලනකොට පස්ස දකින්න දවසක් යනවා. දකින්නකොට මේ කයට ඉබේම නේතම් මම නේසවස්මින් නේසවත්තාදී මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන නුවණ පහළවේ කියන්න ඕනෙත් නැහැ. දැන් මේ ටික දැකමින් දකින මන්ත්‍රවල මේ මම මම කියන වචන ඕනනම් කතා කරන්නේ වචන කතා කරලා ජීවිතය දෙන්නේ මම නෙමෙයි කියන තැන කියනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඇත්ත ඇහිහින් දකින්න ඕනේ. මේ ඇත්ත දකින්න මේ ඇත්ත බුදුහාමුදුරු පෙන්වපු විදිහට අහගත්තොත් මිසක අහගන්න නැතුව භාවනා කරනකොට ඕගලන්ට ඕක පෙවුනොත් අවබෝධ වුණොත් ඒකත් ඉතින් ලොකු නුවණක් කියනවා. ඈ නමුත් කවදාවත් එහෙම අවබෝධ වෙන්නේ නැහැ අහගත්තේ නැත්නම් එහෙමනම් මේ පිටිකේ වුණේ නැහැ. මේ ත්‍රිපිටකේ මේ තරම් පණවගේ රකින්නේ නැහැ. පරම්පරාවෙන් අරගෙන එන්නේ නැහැ. කෙනෙකුට එහෙම පහල් කරගන්න පුළුවන් නම්. නමුත් මේ උපමා මේ උදව්ව නැතුව කවදාවත් අපිට ගොඩ යන්න බෑ. ඒක තේරුම් ගන්න. ඒකාවට මම කියන්නේ බාන අහුවත් වැරදි නැහැ. නමුත් අපිටව නිශ්චිත ඉලක්කයක් තියෙනවා. අතනත් හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි කියන තැනකින් නෙමෙයි. හරි දේවල් ගොඩක් නැහැ. බුදුදහමේ හරිය සම්මාදිට්ඨිය ගොඩක් නෑ. සම්මාදිට්ඨිය එකයි තියෙන්නේ. සම්මාදිට්ඨියට එන්න පාර කියන්නේ අනිත්‍ය ගැන කියනකොට අනිත්‍ය ගැන කියන විවිධ ක්‍රම ඇති. දුක ගැන බලන්න කියනකොට දුක ගැන බලන්නට වෙන විවිධ ක්‍රම ඇති. අනාත්මය ගැන බලන්න පන්නකොට අනාත්මය ගැන බලන නාමයන්ගෙන් බලනවායි රූපයන්ගෙන් බලනවායි නාම රූපයන්ගෙන් බලන එක එක ක්‍රම ඇති. අසුභය ගැන බලනකොට අසුභය බලන එක එක ක්‍රම බලනවා. සමතකමටහන් බලනකොට සමතකමටහන් වල එක එක ක්‍රම පනවනවා. මාර්ගයේදී මාර්ගය විස්තර කරන්න මා ඒකෙදි සීල සමාධි දෙකට එක එක ක්‍රම පනවනවා. ප්‍රඥාවට එක එක ක්‍රම පනවනවා. නමුත් සම්මා දිට්ඨිය යතහ භූත ඥාන දර්ශනේ එක එක ක්‍රම නැහැ. කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ රූපේ ඇත්ත රූප විදියට පිළිසින දකින්න කියලා ඔය රූප විදියට ඔය විදිහට මිසක ඕකට එක එක ක්‍රම නැහැ. බුදුහාමුදුරන් දේශනා කරන දුන්න ඔය ටික බුදුබණ කියලා කියනවා මට කියන්න තියෙන්නේ ඔය ටික සමෝරු දාර්ශන කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් පාවනවා කියන්න තියෙන ඔය ටික රූපේ විශේෂ රූප මේකයි කියලා. ඒක දකින්න දැන්ට එන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අවශ්‍ය වෙන්නේ ඒ වෙලාවට දෙන බෙහෙත නෙමෙයි සූත්‍රාර්ථය සහ පදගතාර්ථය කියලා දෙකක් තියෙනවා. අපි තේරුම් ගන්න මේක මේ පදේ ඇත්ත. පදේ ඇත්ත වුණාට අර්ථයක නෙමෙයි කියන තැන තේරුම් ගන්න. හොඳට වචනයක් කියුවාම අපි හිතාගෙන ඉන්නවා පෝ කවදාම තහනේ මේක මේක මොනතරම් ඇත්තද කියලා වචනය අල්ලගන්න. ඔබට මම උපමාවක් කිව්වොත් මට බණක් අහන්න හම්බ වුණා මේ අමුතු ක්‍රමයකට ඇහුවා මම තාම මම කියන්නේ බණ අහන එක බණ කියන්නේ මම කියන්නේ මම කියන එක විතර කහන්නත් බෑ ඔයගොල්ලෝ නිදහස තියෙනවා ඕනම බණ කහන්න පුළුවන් කමක් අපේ මනසේ තියෙනවා ඕනම ධර්ම දේශනාව කහන්න බය වෙන්නත් හොඳ නෑ හැබැයි එක දැනගෙන සීමා වෙන්න ඕනේ හරියටම බලලා කටයුතු ගන්න අතහැරියුත් අතහරින තරම් හයිය තියාගෙන කරන්න ගන්න, දකින, හඳුන ඔක්කොම ගන්න එපා. ඒකයි වැරදි. බණ අහන, භාවනා ක්‍රම කරන එකේ නෙමෙයි වැරද්ද. ඕනම කෙනෙක් අසුර කරන්න පුළුවන්. ඕනම තැනක් අසුර කරන්න පුළුවන්. ඒක චුට්ටක දෝෂෙකුත් නෑ, වරදකුත් නෑ. වරද කියන්නේ හරිදී මොකද්ද වැරදි මොකද්ද කියලා තෝරගෙන ගැනීමකින් තොරව කරනවා නම් විතරයි. ගතියුත් කරත අධියුත් අධියුත් කියන මේ මම කතා කරන දේතුල වුණා. ගතියුත් දේත්‍යති නගතියුත් දේත්‍යති ගතියුත් කරන අධියුත් අධියුත්. අර බණක් අහන්න හම්බුණා අසේවනා චුපාලානම් පණිතානංච සේවනා. පූජාච පූජනීයන නේත මඟල මුතුනා. සත්‍යතාව තියෙනවනේ නේ. දැන් අර්ථ විවරණයක් දෙනවා අසේනනාගේ බාලන බාලය අතුරු කරන්න එපා පඬිත්වය අතුරු කරන්න ප්‍රතිවිත පුදන්න ඕක තමන් තුලින් බලන්න ඕනේ අනුන් තුලින් බලන්න එපා කියලා හරිද කියලා කරන කොහොමද අසේනනාගේ බාලන බාලය අතුරු කරන්න එපා බුදුහාමුදුරනේ බාහිර පුද්ගලයෝ වෙන කරලා නැහැ බාලයෝ මේ මගේ බණ ටික නෙමෙයි කියන්නේ මම මේ දැන් දැන් කියන්නේ අහගත්ත ටික අහගත්ත ටික කියන්නේ. මේ බාලයෝ පඬිතු කියලා බාහිරින් බෙදන්න බෑ. බාලයෝ අතුරු කරන්න එපා. යා බාල පඬිතු අතුරු කරන්න කියලා. මොකද එහෙම කරොත් බුදුහාමුදුරුවෝ කාටවත් කියන්න බැරි. ඇයි? බුදුහාමුදුරුවෝ යන්න බාලයෙක් වෙනවා කියලා අයින් කරන්නේ. කියලා තන ඔළුවට දානවා ඒකලා රහටියක් ඈ. එහෙනම් අපිට හිතන්නේ ඒක සිදු කරන්න. එහෙම බෑ කියලා අසේවනක බාලනන්තරික බාලය අසුර කරන්න එපා කියලා කිව්ව බාල කියලා කිව්ව රාග දේශ මොහ. පාලය අසුර කරන්න එපා කිව්ව රාග දේශ මොහ අදන් අසුර කරන්න එපා. පඬිතානංච තේරුණා. පඬිතය අසුර කරන පඬිත කියලා කිව්ව අලෝභ දේශ මොහ. එතකොට නිතරම අලෝභ දේශ මොහ කුසල් අසුර කරන්න. එතකොට අකුසල ධර්ම අසුර කරනවා කුසල් කරන්න මෙන්න මේකයි අසේවනාච බලන පරිසංජ සේවනා කියන එකේ අර්ථය කියලා කිව්වා. හරිද නැද්ද? ඇයි වැරදි? වැරදි මොකක්ද? අපි ඉස්සරහට යන්නේ නැහැ ඔව් නමුත් හොඳට හිතන්න දැන් ඕක පදේ වචන දරුවහම නිකන් ඇත්ත වගේ පේනවා. ඇත්ත වගේ පේනවා. නමුත් මේකේ අර්ථ තේරුම් ගන්න රාග දේශ මොහ බාලයි අලෝභ දේශ අමෝහ එක පණිතයි කියන උත්තරයට ආවේ කොහෙන්ද එන දැන් බාහිර කල්යාණ මිත්‍රකම බාල පණිතකම නොතිබුණා නම් රාග දේශ මොහ කියනක බාලයි අලෝභ දේශ අමෝහ පණිත මේක අතුරු කරන්න එපා මේක අතුරු කරන්න කියන උත්තරය ආවේ තමයි කොහෙන්ද කල්යාණ මිත්‍ර ඇතුලෙන් නෙමෙයිද ඊගාවට බුදුහාමුදුරුවෝ දේශනා කළේ අසේවනාච බලවන්ත බාලය අසුර කරන්න එපා කියලා කියන එකේ ඒකෙන් කිව්වේ නැහැ බාලයට තමන් අසුර කරන්න දෙන්න එපා කියන එක. ඒක හොඳට තේරුම් ගන්න ලෝකයේ ඒක එහෙම අර්ථ ගැඹුරු හොයන්න යන්නේ අර්ථය දන්නේ නැතුව. පන්තියේ ගුරු තුනෙක් ඉන්නවනම් ළමයා නරකයි නම් අතේවනාත් බලන්න ගුරුතුමාට කියනවා ළමයාගේ තියෙන නරක ගන්න එපා. හැබැයි ළමයට ඔයාව ඇසුරු කළ හොඳ කෙනෙක් වෙන්න ඉඩ දෙන්න බෑද? පුළුවන්. බාලය ඇසුරු කරන්න එපා. හැබැයි බාලයට තමන්ව ඇසුරු කළ පඬිතෙක් වෙන්න ඉඩ හදලා දෙන්න එපා කියන එක කියලා නෑ කියේ. ඒකෙන් කිව්ව තව කෙනෙක් ගැන යාළුවෝ දෙන්නෙක් ඉන්නවනම් මෙයා ගාව බාල ගති ටිකක් හොරකම් කරන සත්තු වර්ණවා කියලා කියනවනම් ඔයා එයාව එයාගේ කටිටිය ගන්න එපා. හැබැයි එයාව අතුරු කරන්න එපා කියලා කියන්නේ එයාගේ ඒකතිය අතුරු කරන්න පයව ගන්න එපා. ඔයාව අතුරු කරගෙන හොඳ කෙනෙක් වෙන්න අතුරු කරන්න ඉඩ දෙන්න පුළුවන්. ඒකෙදි එයාව අතුරු කරනවා නෙමෙයි එයාට අතුරු වෙන්න ඉඩ දීලා තියෙන්නේ. එහෙම හදාගන්න ක්‍රමයක් දුන්නා කියන්නේ. ඉතින් මම අතින් කියන්න ගත්තේ වචනයක් දිහා බලන වචනේ හරි වගේ කියුණාට ඒක වචනේ හරි වෙන්න පුළුවන් සමහර විට. නමුත් ඒ පෙන්වන අර්ථය සියලු ආකාරයෙන් හරි නැහැ කියන එක දකින්න. ඊගාවට ගැඹුරු කොට විස්තර කොට හොඳට විචිත්‍රව මෙහෙම කතා කරන විදිහට උනත් පෙන්වන්නටවත් රැවටෙන්න එපා. බලන්න පණවන මාර්ගයේ මාර්ගය පණවන තැන බලන්න වෙන්නේ මේක මොනතරම් සුවකරු මේක මට හරියන්නේ නැද්ද කියලා. මම මොනතරම් විචිත්‍ර විදියට රහතන් වහන්සේ කියන විස්තර කෙරුවත් ඔයා ඔයගොල්ලන්ට සාහිත්‍යක එතෙන්ට ළඟා වෙන මාර්ගයක් මම කියන්නේ නැත්තම් මගේ වචන ටික නිකන් නෙමෙයිද බලන්න ඕනේ කොච්චර හොඳට පිටකේ හිසාව විස්තර කරලා දුන්නා ඊට පස්සේ ජීවිතයෙන් යෙදෙන්න කරන්න හරියටම සාහිත්‍යකව පනවනවද කියන තන මාර්ගය පනවන තැනම සැලකිලිමත් වෙන්න ඕනේ. මඟ වරුණොත් තමයි Tamanta යනට කොට වරදින්නේ. මඟ හරියු දහමේ අනුපාදව තිබුණත් ප්‍රශ්නයක් නැහැ හැටි හදා ගන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දි මම හැමලාම උත්සාහවත් වෙන්නේ එක කාරණාවක් කියන්නේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට දුන්න පණිවිඩයක් තියෙනවා සම්මා දිට්ඨිය කියලා. ඒවල් ගොඩක් නැහැ කියලා මම කියන්නේ. මාර්ගවල ගොඩක් නැහැ. මාර්ගයට එන්න මාර්ගයට ප්‍රවේශ වෙන්න එක වැරකට බහින්න පොදු පොළොව ගොඩක් ඇති. මේ මාර්ගයට එන්න න්‍යායම් බොහෝ ඇති. මාර්ග බොහෝ නැහැ. රූපේ සම්මා දිට්ඨිය කියන රූපේ ඇත්ත කියන රූපේ ඇත්ත ඇත්තම තමයි. කොල්මන් කියපු විදිහට රූපේ මාත්‍රිකේ මේ රූපේ තියෙන ඇත්ත ඇත්තමයි. ඔය ඇත්ත දකින්න කෙනෙකුට අනිත්‍යයෙන් බලන්න පුළුවන්, දුකෙන් බලන්න පුළුවන්, අනාත්මයෙන් බලන්න පුළුවන්, අසුයෙන් බලන්න පුළුවන්, අනිත්‍යයෙන් දුකෙන් බලන්න පුළුවන්, දුකෙන් අනාත්මයෙන් බලන්න පුළුවන්, අනාත්මයෙන් අනිත්‍යයෙන් බලන්න පුළුවන්, ඕන විදිහකට බලන්න පුළුවන්. එහෙම පැනෙවුවා කියලා ඒ පණවන එක හරියට පැනෙවුවා කියලා ඒ භවනා ක්‍රමය හරිය කියන තැනකින් ගන්න එපා. ඒ කරන එක හරි. නමුත් මේක මෙහෙම කරන්න කිව්වේ කොතරම්ද? ප්‍රතිපදාවම හරි නෑ. භවනා ක්‍රමේ හරි ප්‍රතිපදාවම හරි නෑ. ඒ ප්‍රතිපදාව කියන්නේ ක්‍රමයේ විතරක් නෙමෙයි නේද? මේ දර්ශනය මුල් කරගෙන මෙන්න මේ තැනට එන්න නම් එකයි සම්මා දිට්ඨිය කියනකොට ඉතුරු වංග හතම ඊට අනුව උපදිනවා. හැබැයි සම්මා දිට්ඨිය නැති වුණාම ඉතුරු වංග දෙක තුන සම්මා දිට්ඨිය නැහැ. සීලය කියන තැන සමාධිය කියන තැන ඒ අංග දෙක තියෙන තුන සම්මා දිට්ඨිය. නමුත් සම්මා දිට්ඨිය තිබුණොත් සීල සමාධිය ඉදීම පිළිසනවා. ඒකයි වෙනස. මොකද මේ දර්ශනේ ඉච්ඡා බලවත්. ඉතින් සම්මා දිට්ඨිය කියලා කිව්වේ මගේවත් තව කාගේවත් බුදුහාමුදුරන්වත් ඇත්තක් නෙමෙයි. තාක්ෂණයක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්ත. ඒ ඇත්ත නොදන්නාකම නිසා වැරදි පාරක් ඇහිලා මේ ගිහිල්ලා මනස දුක් විඳින දුක ඇති කරගන්න හේතු වෙනවා. මේ ඇත්ත ඇති හැටි දැක්කම වැරදි පාර නතර කරලා දුක දුක ඇති වෙන තැනට නතර කරලා අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. සීමා නොකරනද මනසක් හම් වෙන මේ මට්ටම අපිට අහම්බුනේ මේක පෙර ජීවිතේ ওই දිමන් සංජී වැරදි පැත්තට හැරලා ඉතිගේ ප්‍රතිපලයි. මෙතනින් මේ විදිහට හැරුණු මේ විදිහම රොන්දෝල්ඩිය කම්බි ඉතරකට. නාමයෙන් නිසා රූපේ රූපේ නිසා නාමය කියලා එකක් හම් වෙයි. එතනින් රැවටිලා ගියොත් ওই විදිහ ඕකේ කෙලවරක් නැහැ. අනන්ත සංසාර කාලේ ඊට පස්සේ ඕකෙදී ගෙවල් හදාය රන් රිදී මුත්තු නැණික එකතු කරලා යාන වාහන ගනි ආයත් නරුණ ආයත් මේ වගේ රන්දම දෙකට ගියා නම් ඕක තමයි ඕක හිතනද ස්ථීර නවාතනක් නැතුව ඔන්න එක මිනිස්සෙක් ගෙදරකට එනවා ටිකක් වෙලා ඉන්නවා. දැන් මේ ඉඳ බෑ හිටියයි තිබ්බ පළයන් කියලා තව පාට ගියවනවා. ඊට දුකක් හැදෙනවා අසනේ පතන ඒක විතර දැන් අපිට තියාගෙන තව විතර පළයන් කියනවා. ගෙන් ගෙට විරෝනවා. ඊට පස්සේ මේ මිනිස්යා අනේ පාර දින අම්බලමක නතර වෙලා ඉන්නවා. පහවදාට එකෙන් බහැලා ආයෙත් ගිහලා ගිහලා තව අම්බලමක ඉන්නවා. ආයෙත් තව අම්බලමක ඉන්නවා. ස්ථීර තැනක් නැතුව නවාචලක් නැතුව අම්බලමින් අම්බලමට යන අම්බලන් සහගත ජීවිතයම දුක්සහගත නෙවෙයි කියලා බලන්න. මෙතන දැන් ආවා ගියක් හදාගත්ත දරුවල් හදාගත්ත දරුවන් වගේ මේ කියලා හිටිය බෑටිකෙන් දැන් නෑ දුබ හිටිය දැන් පලනවා මෙතන ගියලා දැන්වා. ආයෙත් තරතනක ගියා ගෙවල් දරුවල් හදාගත්ත දැන් මේ ඉන්නමයි හොඳට බල්ලු මුට්ටු ටික මැල්ලු මල්ලක තියලා තැම්පත් කරලා යන අදහසක් නෑ. ඈ ගෙනල්ලා කඳුලක් කියලා හොඳට කොට්ටේ ලාගෙන ඉඳගත්තට පස්සේ ආහා මෙහෙම ඔය හැමදාම දවස් දෙකකට එනවා තපලම් බලන්න ආයි ඉතින් අකුල ගන්න යනවා ගෙහිල්ලා ඊගාවට තායි කඳුල කොට්ටේ ලාගෙන ඉන්නම වගේ තමයි ඈ එහෙමකට ආයෙත් යනවා හොඳට බලන්න තනින් තනට යන මේ අම්බලන් සහගත ජීවිතයෙන් උත්සාහකට නැද්ද කියලා නිකන් හිතෙන්න මේක ගන්න තියෙන කපනවා වගේ එකක් නෙමෙයි අපි කරන්නේ ජීවල් හදලා දක්කෝ දාන වාහන ඉද කරගෙන නැවිලා නැවිලා නැවිලා නැවිලා එක දාලා ආයෙත් සිස්සත් එක හංගන්නේ කියලා පම්පල්ලම් කරලාගෙන එහාට යනවා. නිකමට හිතන්න ඕන ඕනවට උලා කිඳා ගන්න මේ වටින අවස්ථාව අතහැරගන්නේ ජීවිතේ ඇයි අපි අර්ධක නෙමෙයි ඊයක නෙමෙයි අවුරුදු පොළොවට පොකෝටි ගන්නක නෙමෙයි මේ කෙලෙවිත වහලුනේ. මේ වැරද්ද කළේ ඉතින් මේ ඔක්කොටම වඩා වැරද්ද. මේක නිදින්න අවස්ථාව හැදෙද්දී නිදින්න ධර්මය හම්බල කියන අවස්ථාව උත්සවගත කරලා එතනයි කරන්නේ නැති කාලේ නම් ධර්ම දෙයක් නැහැ ඈ මේක දෙල්ලමක් නෙමෙයි ඒකයි පින්වතුනි මේ වටිනාකම් තේරෙන මනසකට අත්තරන් කියලා තේරෙන මනසකට ඇනි කියලා තේරෙන මනසකට හම්බුන තථා වෙන්නේ රජවරු රජකම් නැතහැදී සිටුවරු සිටුකම් නැතහැදී නිකන් එහෙම නෙමෙයි ඈ අපිට මොනවද අතහරින්න තියෙන්නේ කියලා හිතන්න ඈ ඒ බුදුහාමුදුරන් කාලේ රජවරු සිටවරු අතහැරපු අතහැරීම හැටියට අනුබුද්ධ කුමාරයා ගැන මහලා තියෙන්නේ නැtei කියන වචනේ අහන්නේ ඈ කොච්චර කින් තියනවද එයා දන්නේ ජීවිතේ කවදාවත් නැහැ කියන එකක් දන්නේ අඩුවක් දන්නේ බත් දෙන්නේ කොහොමද කියලා දන්නේ එච්චර සුකුමාරයි ඉතින් දවසක් කැවුම් වලට මේගොල්ලෝ සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනකොට කුස්සියට ගිහිල්ලා අම්මගේ අම්මගෙන් දැන් අනුද කුමාරට සෙල්ලම් කරලා කරන කැවුම් ටික පරාජය වෙනවා. අම්මගෙන් ඉල්ලගෙන යනවා කැවුම්. අම්මා කැවුම් දෙනවා. ආයෙ සෙල්ලම් කරන පරාජය. කොහොම වෙනකොට පුතේ කැවුම් නැහැ කිව්වා. අම්ම මොකද නැහැ කියන්නේ? කිව්වද මෙයා දන්නේ නැහැ කියන එක. දැන් දෙවොලට කැවුම් පරද්දල ඉල්ලන්න නම් අන්න මට කැවුම් දෙන්න පුතේ කැවුම් නෑ ඉවරයි කිව්වා. මොකද මේ නෑ කියන්නේ? මොකද නෑ කියන්නේ? ඊට දැන් ඉතින් මේක තේරුම් ගන්න දෙයක් නෑ. අම්මා මොකද කරන්නේ? හිස් කූඩියක් අරගෙන පිගානක තියලා ගැහුවා. මොකද දැන් ඇහුලා බැලුවාම කැවුම් මේකට තමයි පුතේ නෑ කියන්නේ කියලා. සීයෝ බැලුවා මෙයන් බොහෝම සසර පින් කරපු මහා උත්මේ නැtei කියන වචනේවත් අහන්න එපා කියන දේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. මෙයාට නැහැ කියන වචනේ තේරෙන්න දුන්නොත් අපේ හිත අංකඩකට කලින් කියලා දිනුම් කරගෙන කැවුම් ගාවා. හරි. අනුරුද්ධට වාගය. එන්න බලනකොට සුඹුන්ට ගහන්න කැවුම්. ඉතින් මොකද කරන්නේ? කැවුම් ගාලා හරි නෑ ඉතින් කැවුම් වල ගහන. පොල්තවල පරාදුනා. මේතයන් තමයි ඇයිලානේ අන්න මට නැති කැවුම් දෙන්න මට නැති කැවුම් දෙන්න කියලා තේරෙනවා මට නැති කැවුම් දෙන්න කියලා. අම්මා මොකද කරන්නේ හැමදාම හිස් ටිකාන කූඩිකේ වහලා දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ සුකුමාර ජීවිත තිබුණේ. ඒ අය පවා දැක්කා මේක තාවකාලිකම් බලවත් කියලා. දෙපාරක් හිතුවේ නෑ ගිහිල්ලා ආයෙ දෙපාරක් කෙලාලා හිටියෙත් නෑ මෙහෙට. ඈ මේ සියලුම මේ ධර්මතා දේවල් ඔක්කොම අතහැරලා පණුව ගහලා මිනියෝ ලෝතෝ සිවුරු කැල්ල කැඳගෙන හැමෝම අනල දාන බත් ටිකක් කබලට අරගෙන ඒක වළඳලා ගහක් යටට කියලා ජීවත් වෙන තරම් මේ ඒ කැපවීම මොනතරම් කැපවීමක්ද කියලා හිතාගන්න මේ ධහම වෙන්නේ ඒ ධහමෙන් ලැබෙන අර්ථය කොච්චරද සම්බුද්ධ මහරහතන් වහන්සේ ඊට පස්සේ මහා පුරුෂ විතර්ක අටක් පෙන්වනවට ඒක මතක නැහැ. මේ ඒකෙන් පෙන්වනවා හත්තුල පඤ්ඤාවන්ත සායනමෝ නායන් දුන්දු පඤ්ඤාස මහණේ ධර්ම ප්‍රඥාවන්තය සදායි දුප්පාඥාන්තනේ මේ වගේ කාරණා හයක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් කියනවා. අලුත් නේදකක් දකින්න කියලා. මේ ධර්ම මේ වගේ අයටයි කියලා. ඉතින් මම මතක් කළේ මේ දහම එච්චර ජීවිතයකට වටිනවා. ඒකත් වඩා මේක බොරුවක් නෙමෙයි මේ සම්මා දිට්ඨිය කියන එක මේ දිමන් සංදී හරවන්න පුළුවන් කියන එක. දැන දැක කරගන්න පුළුවන් එකක්. ඒකවල යන්න ඕනේ ඒකවල ටික අතරන මනසේ මේ සඳහා උත්සාහය ඇති කරගෙන කොහොම හරි මේ ටික කරගන්න කියන එක මතක් කරනවා මොකද මේ අවස්ථාවට හම්බ වෙන්නේ මේක කියලා දෙන්න කෙනෙක් ඉන්නේ නැහැ මේ බුද්ධ උපාද කාලේ මනුෂ්‍ය ජීවිතේ සාධාරණ දින වටපිටාව හම්බුනොත් විතරයි අපිට මේක කරගන්න පුළුවන් ඉතින් මේ අම්බලමින් අම්බලමට යන ගමන නතර කරගන්න උත්සාහවත් වෙන්න. හොඳට තමන්ගේ හිතෙන්ම තර්ක විතර්කණය කරලා බලන්න. මේ දුවා පුතා ගෙවල් දොරවල් කියලා හදලා හදාගෙන ආයෙත් හිස්සතින් එහාටින් ආයෙ පටන් ගන්නවා. මේක මාසෙකට මතුනම ධර්මතාවයයි. ඒ නිසා ඒකන සීල් කරන හැමෝම ධර්ම ජීවිතේ ගන්න උත්සාහවත් වෙන ඔය මම කියපු රූප ටික හොඳට මතක තියාගන්න. ටික ටික ටික ටික ඔය ගැන හිතන්න මේ රූපේ හම්බවෙන ස්ත්‍රියක්ම කියලා බලන්න එපා මේක හැදුනේ මෙහෙම නේද කියලා හිතන්න හැම වෙලාවෙම දර්ශනා කරනවා ජීවත් වෙන දුක ජීවන විදියට පුරුෂයන් කියන්නේ වෙන තියෙන මෙහෙම නේද කෙනෙක්ගේ අත සිනඳු වෙන්නේ මේ සිනඳු වල තියෙන මෙහෙම නේද අනිත්‍යමක බර දැනෙන්නේ නැත්තේ මේකින් දැනෙන්නේ හිතට හිතන්න මේකම උපලෙස්ටි කියන්නේ මේ ගස්වල ගහන්නේ ගෙඩියක් නොගන්න තැනට ගසවු ගහකට හිඳ සබාගෙන ඉන්නවා. ඔබ කියන කායන උස්නාව කියලා. මෙහෙම යනකොට සංකේ නැවත නැවත නැවත නැවත හොර කරනකොට මේ පැත්තෙන් සතිපට්ඨාන සංගතෝදාන විද්‍යපාදේ ඉන්ද්‍රිය බල බොජ්ජංග කියලා දෙමන් සංදී හැරලා ගන්නවා. උච්චරය කරන්නේ. ඒ සඳහන් මේ ඇත්ත ඉගෙන ගත්තා ඔය ටික අහගන්න ඕනේ ඕකටයි. දැන් මෙහෙම ඇසිඩ් පිට යමක් කරනකොට ඕගලන්ට මේ පැත්තේ විස්තර අනුතනමක හතරෙන් පැත්තේ විස්තර වෙනතනමක ප්‍රඥාවට ධර්මයට දුබල නම් හතරෙන් පැත්ත බලවත් නම් බලවත් කෙනා තමයි ඉඳී ඉන්නේ කඩන්න. ගේට්ටුව කරනකොට ගේට්ටු ඉස්සරහම ඉන්න කෙනා නෙමෙයි. ඒ වගේ ආශ්‍රන්තර කියන්නේ ඒක. ස්පර්ශ ආයතනේ උපදිනකොටම අද ප්‍රඥාව දුබල නම් ඉන්ද්‍රිය දුබල නම් නීවරණ ප්‍රබල නම් දුකට ඉස්සරහින් ඉන්න කෙනා එනවා අනිවරණට ගෙනවා වගේ අයියා ආවා අම්මා අක්කා නැන්දා කොහෙන්දන් ආවේ අම්මෝ කියන ටිකම එනවා මිසක හිතේවල් නැතිවීම බුදුනියක් නෙවෙයි ඊට පස්සේ උබන්දුව මනසකින් තමයි ඔයගොල්ලෝ හිතන්නේ කියන්නේ කරන්නේ දුකට ගාවට ඉන්නකොට හොඳ අය එනවා ඊට පස්සේ හොඳ මනසින් හිතනවා කියනවා කරනවා පුද්ගලයා හොඳයි දුකට ගාවට ඉන්න නරකයම නරක මනසින් හිතනවා කියනවා නරකයි පුද්ගලයා අනේ අර පුද්ගලයා හොඳයි පුද්ගලයා නමකයි කියලා අපි මෙහෙ හිතාගෙන කරනවා. එයාගේ ස්පර්ශ ආයතනයේ හරහා ආශ්‍රය විදිහට මනස ඒ කෙලෙස් විදිහට ඒ මත සිතින් කියින් කියින් වෙලා තියෙන ධර්මතාව ටික පේන්නේ අපිට. ඒ මේ ධර්මතාව ටික දැක්කම පුද්ගලයේ මේ ධර්මතාවයක් වෙන හැටි තියෙන පරිසම්පාදයේ තියෙන්නේ. ඉතින් අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ කියලා කියන්නේ ස්පර්ශ ආයතන හැසීමා නොකරන ලද මනසට යමක් හඳුනනකොට කල්යාණ මිත්‍ර සම්පන්න ශ්‍රමණේ කියන ටික තියෙනවා ඒ ටික නිතර සිහි වෙන විදිහට Taman ප්‍රතිපදාවක හැසිරලා තියෙනවා සීජකමින් සමධියෙන් වඩලා අහඟත ටික සිහි වෙන මට්ටමට අරගෙන තියෙන්නේ දොරට උස්සහමින් මෙයා සංගල සිහි වෙන අර ඇත්ත ඇති හිටිය දකින මට්ටම් දකින ටික ඒ හින්දා අවිද්‍යාව නෑ මොකද සම්මා දිට්ඨිය තියෙන්නේ හින්ද ආස්තව නැහැ. අම්මා තාත්තා දුව පුතා නැන්ද කොල්ලෝ දාගේ වයින්න නැහැ. ආස්තව නැහැ. ඒ වුණාද කියන්නේ මොකක්ද? යෝනිස වර්තිකාරේ. සීය නුවණ මේ ටික. එතකොට කර්ම නැහැ, කෙලෙස් නැහැ, විපාක නැහැ, ගමන ඉවරයි. මේ තියෙන ටිකේ ඇත්ත දැනීම දකින ජීවත් වෙනවා. පුරාණ මර්ත්‍ය කර්මයන්ද තියෙන හේතු නතර කරලා ජීවිත රහතන් වහන්සේ සෝපදේශ නිපාන අනුපාද පරිණිරවාණය කියලා කියනවා. ගෙඩි නතර කරලා ගෙඩි හැදෙන්නේ ගහින් ඉවත් වෙනවා. පුරාණ ඇටේට හැදුණු ගහ ඉවර වෙනවා ගෙඩි කලමක් නතර කරලා. ඒ වගේ කීනම් පුරාණ නමන් නැති සම්පහන. පුරාණ කර්මෙන් හතරකට මේ ටිකත් අතහැරෙනවා. මේ ප්‍රීතිමා නොකරමද මනසින් හම්බෙන ටිකක් තිරමන උසල් කියනවා. මතුවට යන්න තියෙන ටිකක් නැති කරලා. නිබ්බන්ත දීලා යතයන් ප්‍රතිපද ඒ දේවයන් වහන්සේ පහනක් දෙනවා වගේ නිවෙනවා. ඒ ඥාන දුකේ පරම්පරාව ඉවරයි. මේ දුකේ පරම්පරාව ඉවරයි. දුක ඉවරයි. ඔකට කිව නිවෙනවා කියලා. නිරුද්ධ වෙනවා කියලා. කෙනෙක් නම් ධර්මතාව ටික. ඒ නිසා මොනවාක සහේතුකෝනේ කරන්නේ මෙන්න මේකයි. නිවන් දකින්නවා කියලා කරන්නේ මෙන්න මේකයි. නිවන කියන්නේ මෙන්න මේකටයි. ඒක උනේ මෙහෙමයි. මනස බෙදෙන්නේ මෙතනින් මෙහෙමයි බෙදෙන්නේ. සසර කියන්නේ මෙන්න මේ වගේ මනසකට ඒක උනේ මෙහෙමයි ඒක බිඳුනේ මෙතනින් මෙහෙමයි මේ සසර මේ නිවන නිවන ඇති තැන සසර නෑ සසර ඇති තැන නිවන නෑ සත්පුරුෂ ඇසුර ඇති තැන අසත්පුරුෂ ලෝකේ නෑ අසත්පුරුෂ ලෝකේ ඇති තැන සසර නෑ සීමා නොකරන මනසෙන් ලෝකෙට යනවද ලෝකෙ මිදෙනවද කියන දොරටු විවර කරගන්නක උගලන්ට කියන්නේ මට ඉතින් මම දන්න විදිහට පාර කියලා දුන්නා තම තමන් ඉතින් කරගන්න එකයි කියන බුදුජානක දේශනාවලදී අක්ඛාකාරෝ තථාගත තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාකාරෝ තථාගත නීතිය කිරීම නුඹලගේ වැඩ තථාගතයන් වහන්සේලා මම කියලා දෙනවා කියලා ඒ න්‍යාය පිළිතලා මම දෙමන්තර දීගෙන කියලා දුන්නා යන්නේ කොහටද කියන එක තමන් කරගෙන යන එකයි කියන මොකට මට ගෙනියන්න බැහැ ඉතින් හැමදෙනාට මේ දේශනාව කියලා ප්‍රශ්න ගැටළු වලට වඩා ඔය ටික හොඳයි කියලා හිතෙනවා. මොකද අහුවත් අහන්නේ අපි ඕන්නේ. මම ආපහු එන්නේ හතරම මාර්ට විතර. තුනයි වෙලාව. පැය භාගයක් මිශ්‍ර ගිලම්පසාරගෙන පැයක් විතර භාවනා කරනවා. සීමා නොකරනලද මනසින් ඉන්න පුළුවන් දෙයක්. ඈ? දෙතර වසරයි.